ඉතින් අපි මතක් කරගත්ත විදිහට මේක ශ්‍රාවක භාෂිතයක් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච දෙයක්. මේලා ඒ ස්වාමීන් වහන්සේ හැදෙන්න කැමති කෙනෙකුට නැත්නම් භික්ෂුවකට නැත්නම් යෝගාවචරයෙකුට එහෙම නැත්නම් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට මේ හැදෙන කෙනෙකුට ඉතාම අවශ්‍ය කරන්නා වූ සුවචකම ලබා ගැනීම සඳහා දුර්වචකමේ ඇති ආදීනව පෙන්වනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඒ සරුවච්චන් වහන්සේ වුණත් ධර්මයක් දේශනා කරනකොට දක්වන දේශනා විලාසය. ඉසලයිකේ තියෙන ආදීනව පෙන්නලා ඊට පස්සේ ඒකේ නිස්සරණයක් වෙන්නවා මේකෙන් අයින් වෙන්නේ කියලා. ඉස්සර ආධිනමේ පෙන්වුවාට පස්සේ තමයි කෙනෙකුට ඒ ගැන නිස්සරණයක් වෙන්වීමක් හිතෙන්නේ. ඊට පස්සේ ආනිසංශ පෙන්නනවා. මේක අයින් වුණොත් මෙන්න මේ විදිහේ තමන්ටත් අනුන්ටත් රටටත් ආදර්ශයකටත් ලොකු වෙනසක් ඇති වෙනවා කියලා. ඉතින් ඒ ක්‍රමේම අනුගමනය කරමින් මේ මහා මොග්ගලාන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ අතවැඩි පිරිසක් වශයෙන් නැත්නම් එකට භාවනා කරන සංඝ පිරිසකට ආවුසෝ කියලා ඇවැත්නි කියලා ශාසන සම්ප්‍රදායෙන් ආමන්ත්‍රණය කරනවා. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් මොකල්ලාන ස්වාමීන් වහන්සේ වෙත අවධානය යොමු කරලා එහෙමයි ඇවැත්නි කියලා පිළිවදන් අස්සනවා. එතකොට ඒ ස්වාමීන් මතක් කරනවා ඇවැත්නි යම් කිසි කෙනෙක් තව කෙනෙකුට පැවරුමක් කළත් ඒ පැවරුම ලැබපු කෙනා වුණත් එයා ළඟ දෝචස්ස කරන ගතිය තියෙනවනම් අක්ඛම ගතිය තියෙනවනම් අප දක්ෂිනක් ගායී ගතිය තියෙනවනම් අනුශාසනා කරන්නේ ඉල්ලීම කරත් අනුශාසනා කරන්නේ ඉතින් ඒක ශාසනයේ ලකූම ලොකු අපට තියෙන අභාග්‍යවන්ත තත්වයක් ශාසනයක් ලැබිච්ච වෙලාවේ ඒ පණවිඩේ නොලැබීම. ඇත්තම ශාසනය කියන එකේ පාලි අර්ථේ පණවිඩේ කියන්නේ. ඉතින් පණවිඩයක් අපිට එන්න ඔය පණවිඩ කාර්යයේ ගමන වළක්වනවා නම් පණිවිඩය ලියලා කියවන්නේ නැත්නම් සාදර වෙන්නේ නැත්නම් පාටි පණිවිඩය අපේ අතට එන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය අපි අතින් ගිලිනවා. නොගිලිහි පවතින නම් අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. අපේ සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ සංසේවනයේ අවශ්‍යයි. ඒක අපිට නිකන් හම්බ වෙන්නේ නැහැ. අපි කියලා අනේ අපිට දෙන්න කිව්වට ඒක අත්‍යවශ්‍ය දෙන්න කියන එක නමුත් දෙන්න කියලා. ඒක පිළිපැදිය යුතු ආකාරයක්, දන්සුවිචතාවයක්, මෙතනදී ඒ මහා මොග්ගලන් ස්වාමීන්ට පෙනෙන නිසායි ඒකේ අනිත් පැත්ත දුර්වච භාවය පෙන්වන්නේ. ඒක නිසා කරණීයං අත්ත කුසලයේච අත්ත කුසලේන යන්තං තන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සෝචෝ කියන පදේ තියෙනවා. යම් කිසි කෙනෙකුට අර්ථ කුසලයේ කැමැති නම් අර්ථ සිද්ධිය කැමැති නම් Tamange සුභ සිද්ධිය නැත්නම් තමන්ට හිතසුව කැමැතිනම් ඒක නාලඟ තිබිය යුතු ಗುಣ ටිකෙන් එකක් තමයි මේ සුවච බව. ඉතින් අපි මේ වාලිපා පාලි වාග්මාලාවෙන් ඉදිරිපත් කළේ දුර්වචකමේ නැත්නම් දුර්වච තව ලකුණක්. ඉතින් මේ විදිහට සුවච දුර්වච කියන වචන දෙක පදාර්ථ දෙකක් නැත්නම් ඍතුදාර්ථ පද පෙන්නලා දෝවචස්ස කරණයට හෝ සෝවචස්ස කරණයට නැත්නම් සෝචකමට හෝ දුරචකමට සාරිපුත්‍ර ස්වාමීන් මොකලණ ස්වාමීන් වහන්සේ පින්න කාරණා 18ක් මේකේ තියෙනවා. ඒ 18ම යන්නේ එකම ආරකට එකම ස්වභාවයකට ඒකෙන් නගා දක්වන හුවා දක්වන කුළු ගන්නන ක්‍රමේ තමයි අනුමාන ක්‍රමය. මේක මට මෙහෙම නම් එයාටත් මෙහෙමයි. ඒකේ ලොකු ගැඹුරක් මේකේ පෙන්නනවා. අපි කවුරු වුණත් මේ මගේ හිත මගේ හිත පිට යනවා මගේ හිත මෙහෙමයි මෙහෙමයි කිව්වට ඕක මගේ හිතක් නෙවෙයි ඕක පොදු මනුස්ස හිත. ඕක වැඩ කරන්නේ එකම චිත්ත නියාමයකට. ඉතින් අර කරදර ටික මගේ කියලා ඔළුවේ දාගෙන තනියම ඒක විඳවන ඒකෙන් තැවෙන ඒකෙන් පශ්චාත්තාප වෙන කෙනා තමයි පෘථජ්ජනය කියන්නේ. නෑ මේක මනුස්ස හිත. මේක මේ තැවෙන ගතියක් තියෙන නොදන්න කම නිසා එහෙම නැත්නම් ශික්ෂාව නැති නිසා බණ දන්නේ නැතිකම නිසා බණ දන්නවනම් නොතැවීම පිණිස අමුද්‍රව්‍යයක් වශයෙන් මේ තැවීම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ තැවෙන ගතිය හරහා මත්තර නොතැවීම පිණිස හික්මීමක් මේ ශාසනයේ මේ පණිවිඩය තියෙනවා. ඉතින් ඒ සඳහා දැනුම තමන් තන වඩා ගන්න ඕන. ඒ තන වඩා ගන්න ක්‍රමය තමයි අනුමාන ක්‍රමය. ඒ අනුමාන කිරීමේදී ශිල්පීය ක්‍රමයකට ඉතින් මෙතන ඉඳලා මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ අපි ඊයේ කතා කරා කෝදනෝ හේතු කෝද හේතු අபிසංගී කියලා ක්‍රෝධයක් හිතේ ඇති වෙලා ක්‍රෝධේ නිසා ගැටුමක් ඇති කරන එක කායික ක්‍රියාවක්. අද ඒකෙම හේවණල්ලක් පෙන්නනවා කෝදනෝ හෝති කෝද කෝද සාමන්ත වාචානිච්චරේත. හිත ක්‍රෝධ වෙලා ක්‍රෝධයෙන් යුක්ත වචන පිට කරනවා. එහෙම නැත්නම් වාග්ද්වාරයෙන් වීතික්‍රමණය වෙනවා. ඉසල කියන්නේ කායද්්වාරයෙන් වීතික්‍රමණය වීම කයින් ගැටෙනවා. දැන් වචනෙන් ගැටෙනවා. ඉතින් මේ දෙකම භාවනා පැත්තෙන් චෛසික ධර්ම පැත්තෙන් බලනකොට එකයි. නමුත් මේ එලි වෙන්නේ ద్వාර දෙකකින් කාය ద్వාරෙන් වචී ద్వාරෙන්. ඉතින් ඒ දෙකට මුල් වෙන ධර්මයේ ක්‍රෝධය. ඒ ක්‍රෝධය ඉස්මතු වෙන නැත්නම් නිදර්ශනය දක්වන එහෙම නැත්නම් නිරූපණය වෙන එහෙම නැත්නම් රූපකාකාරයෙන් කයින් පිට වෙනවා වචනෙන් පිට වෙනවා මේ ධර්ම දෙක තියෙන තාක්කල් යම් කිසි කෙනෙක් කෙනෙක් සත්පුරුෂයෙක් සද්ධර්ම මේ එහෙම නැත්නම් යහපත් ගුණවත් කෙනෙක් ළඟට ගිහිලා ඉල්ලීමක් කරත් අනේ මට අර්ථෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා ඒ කෙනාට පවා මෙයා කෙරෙහි අප්‍රිය අමනාප ගති පහළ වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ගනුදෙනුව ඒ sannivedane සිදු වෙන්නේ නැහැ. ඉතින් ඉල්ලපෙකන හිතා ඉන්නවා මම යටහත් පාත්ව සත්පුරුෂ ආශ්‍රය කරනවා. ඒ සත්පුරුෂයා මට අර්ථෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා කියලා. නමුත් ඒ පැවරුම ඉල්ලුම මතින් දෝචස්ස කරන ගතියක් ඉස්මතු වෙනවා නම් එහෙම නැත්නම් අක්ඛමෝ ඉවසන් නැති ගතියක් එළියට එනවනම් අප්ප දක්කිනක් ගාහි කියන දේවම සාදරයෙන් බාර ගන්න නැති ගතියක් එනවනම් ඉබේම අර උපදේශපන්තිය වියකිලා මිල මිලාන වෙලා මුකුලිත වෙලා යනවා. ඉතින් එතන මහා විනාශයක් නැත්නම් මහා අපරාධයක් පිටර මෙච්චර වටිනා චින සම්පත්තියක් ලැබිලා තියේදී සත්පුරුෂයා gediy පිටුමේ ඉඳද්දී Tamanට උපදෙස් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම ගොඩ දෙනෙක් පැවිදි වුණා. ගොඩ දෙනෙක් දුහාම්තුරන්ට ඒ ඥාති පරිවර්තයෙන් වෙන් වෙලා භෝග පරිවර්තයෙන් වෙන් වෙලා ඇවිල්ලා ඉල්ල හිටියා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය අපිට යාව ජීතම් පානුපේතම් මගේ ජීවිතය ඇත්තාකල් ප්‍රාණිය ඇත්තාකල් මම වහන්සේට ශාවකෙක් වෙලා ඉනවයි කියලා. නමුත් ඒ ඇත්ත අවසානයේ දුර්වච වුණාට පස්සේ ਸਰවචනාසිංහ උපදෙස් ලැබීම නොලැබී ගියා. ඉඳ ඉඳ එක විහෙර විඳ විඳ ධම්මනාර අනේ දේවදත් නොදටු නොදුටු මොක්පුර කියලා තියෙනවා. යදුරුචි ගතිය නිසා සර්වචනංශ උපතිස් දීම ඇති ඉඳ ඉඳ එක විහෙර එක විහෙර හිටියා. විඳ විඳ ධම්මනාර හොඳට බණ ඇහෙනවා. නමුත් මෙයාට කාවදින්නේ හිතට දෝචස්ස කරන නිසා. ඉතින් ඒක නිසා අපි තුල මේ දේවදත්තය කොටසක් ජීවත් වෙනවා. ඒ නිසා අපින් කායික ක්‍රියා වෙනකොට ඉඟි කරනවා නුඹට. අනුන්ට අපි හැඟුමක් දෙනවා කයෙන් බොය කොච්චර මට කියන්නවත් මම ඔබ තත්ත පහකට ගණන් ගන්නෑ කියලා. ඒකම අපේ වචනයෙන් කියවෙනවා බොහොම නම්බුකාර වචන බොහොම පරසාර වචන බොහොම ව්‍යාකරණ අනුකූලෝ කියන අනිත් එක්කනට තේරෙනවා. තේරුම් ගස්සනවා ඔය කොච්චර දාති කිව්වත් ඔබට කියන්න පුළුවන් මම කවුද ගණන් ගන්න කියලා. ඉතින් ඒ ගතිය නිසා තමන් වෙතට එන ඒ ශාසනය පණිවිඩය නොලැබී ගියොත් ඒ දඬුවම් පණිවිඩය ලැබිලා තියෙන සත්පුරුෂයාට පාඩුවක් වෙන්නේ නැහැ. Tamanටයි පාඩුවක් වෙන්නේ. ඒ තරම් ගැඹුරකට හිතලා ඒ තරම් අනුකම්පාවකින් තමයි මහා මොග්ගල්ලාන සාංශේ පැවිද්දන්ට යෝගාවචරයන්ට පූර්ණ කාලින භාවනා කරන අයට මතක් කරලා දෙන්නේ. ওই භාවනා කොටේ වාඩි වෙලා ඉඳලා විතරක් හරියන්නේ නැහැ. වැඩි මේ විදියට මේ ධර්මයේ බාහිරව අනික් අයත් එක්ක සමාජ ආශ්‍රය තුලින් නැත්නම් අපි සිංහලෙන් කියන ආචාර ධර්ම තුලින් එහෙම නැත්නම් සීලය තුලින් කය වචන හැසිරීම තුලින් ඒ ධර්මයේ තමන් දිහාට එන තාලෙට ආදලා තියාගෙන ඉන්නවයි කියන එක ඒක ලේසි නෑ ඒක මේ මුදු අනතිමානි සුවච ආදී ගුණ රාශියකින් තමයි සිද්ධ වෙන්නේ ඉතින් ඒක කියලා දෙන්න නම් පුළුවන් දැන් මේ සූත්‍රයෙන් සම්පූර්ණ කියලා දෙනවා නමුත් ඒක තමන්ගේ ඇඟට, තමන්ගේ කය, වචනෙට, තමන්ගේ හිතට වද්දා ගන්නවයි කියන එක නම් ගෝකමාර. නමුත් නෑ මෙහෙම කියතයි ඒක. අපි ඔක්කොම එකඟ වුණොත් එකවද ගිවිසුමක් ගත්තොත් අපි පුළුවන් තරම් සුවච වෙමු. අපි පුළුවන් තරම් කීකරු වෙමු. අපි පුළුවන් තරම් දුරචකම අයින් කරමු. අකීකරුවත් අයින් කරමු කියලා ඒ ඒ ගිවිසුම ගත්තට මේක වෙන්නේ නෑ. එක්කිනෙකුට වෙනමම ප්‍රතිතද කිරීමක් කරන්න වෙනවා. මම කොහොමඩක් ගිවිසගෙන තියෙන්නේ අපි සිල්පදයක් අරසා ගන්නකොට කොහොමඩක් අපි බුද්ධ සරණං ගච්ඡාමි කියනකොට ගිවිසගෙන තියෙන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට ගිවිසගෙන තියෙන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියනකොට ගිවිසගෙන තියෙන්නේ. ඒ නිසා යේකේචි බුද්ධං සරණං ගතාසේ නචේ ගමං සම්ති අපාය භූමින් කියලා සර්වචන්සේ බය නැතුව කියනවා. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියොත් උන් දැ ඊට පස්සේ අපාය යන්නේ නැහැ. ඒ කියන්නේ මේ වර වචන ටික ගිරවෙක්ට කටපාඩම් කරලා ගිරවෙක් කියුවට ගිරව අපාය යන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ වචන ටික කියන එක නයි ඒකේ අර්ථය දැනගන්න ඕනේ. මම බුද්ධ රත්නයේට ජීවිත ප්‍රත්‍යාගයෙන් කටයුතු කරනවා. ඒ නිසා මම මේ සරණාගමනේ මතුපත්තේ බුද්ධහාමුදුරු අපිට දෙනේ උපදේශ පන්තියට කාය ජීවිත নিরপেক্ষව කටයුතු කරනකොට තව සකස් කළ ගැතියුතු එකලස් කරගත යුතු අනුමාන අනුපාන රාශියක් තියෙනවා. කායික වාචසික වශයෙන්. ඉතින් ඒකත් එක්කම මේ භාවනාව යන්න ඕනේ. භාවනාව විතරක් කරලා මේ කාය වචන හික්මීමකින් තොරව වැඩේ වෙන්නේ නැහැ. කාය වචන විතරක් හික්මගෙන හිටියට භාවනා නොකර හිටියට වැඩේ වෙන්නේ නැහැ. මේ තුනේ සමவாயයක් එනවනම් එනම් ඒක තමයි සාසනය කියන්නේ. එදාට සාසනේ වැඩ. එදාට සාසනේ පණ. ඉතින් ඒ සඳහායි මේ මේ මොග්ගලන් ස්වාමීන් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකෙත් මේ කෝධනෝ හේතු කෝධ සාමන්තා වාචා නිච්චාරේතා. ක්‍රෝධය ආශ්‍රය කරන වචන පිට වෙනවා. ඉතින් ඒ ක්‍රෝධය කරන ආශ්‍රය කරන වචන පිට වෙනවා නම් එයාගේ පැවරුමක් කරත් අවරපු කෙනා පවා පැවරුම් බාරගත්ත කෙනා පවා යාට උපදෙස් දීමේ පැකිලෙනවා මැලි වෙනවා මොකද හේතුව එයාගේ කෝධ හේතු කෝධනෝ කෝධ හේතු අபிසංගී කියන ඊයේ කියපෝ කායිකව ඔලමුරුන්දන් ගති ප්‍රගල්භ ගති ඔලමුල ගති හෝ කියවෙන වචන නිසා මෙයාට අප්‍රියමනාප වෙනවා ඊට පස්සේ ඒ අප්‍රියමනාප වුණාට පස්සේ ඒ sannivedanය හිතින් හිතට වචන මේ පණිවිඩය යෑම නතර වෙනවා ඉතින් එහෙම එහෙම වෙනකොට මෙතනදී මේ මොග්ගලන් ස්වාමීන්සේ වීජ ගණිත මේ සමීකරණය පෙන්වන්නේ යම් කිසි කෙනෙක් උඹේ ළඟට ඇවිල්ලා උඹෙන් ඉල්ලුවත් අනිමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා එයා ළඟ මේ කෝධ හේතු කෝධ කෝධනෝ කෝධ හේතු අபிසංගි නැත්නම් කෝධනෝ කෝධ සාමන්තා වාචානිච්චාරේතා කියන කායික වචන ඔඩමොඩකම තියෙනවනම් උඹට මේ මිනිස්සු අප්‍රිය වෙනවා උඹ ඒ ආර වෙනුවෙන් සැදී පැදී සිට අර්ථය ධර්මයෙන් අනුශාසනා කරන්න යන්නේ. අන්න ඒ වාගෙම තමයි උඹත් දැනගනින් උඹ තුලත් දැනට ක්‍රෝධය තියෙනවා. උඹෙනුත් යම් ප්‍රමාණයකට මේ කැස්සිලි, ඉඟි කිරිලි, කැඩෙනදී ගෙවනලත් අදයි වගේ තේරෙනවනේ. එපා වහයට හොදි බෙදෙන හැටි. ආ එව්වට කියනවා කෝද අபிසංගී කියලා. වචන කතා කරනවා ව්‍යාකරණෙත් නම් වැරදි නෑ. නඩු දාන්නත් බෑ. නමුත් ඒක ඇතුලේ පිහියකින් අයිනා වගේ, කෙටෙරිකින් කොටනවා වගේ වචන. ඉන්සා උඹ ළඟත් ඒව තියෙනවා නම් දැනගන්න. උඹ ඔය අරමනුස්සයට අප්‍රිය වෙනම නාප වෙනවා වගේම උඹත් ඒ විදිහටම අනුන්ට අප්‍රියම නාප වෙනවා විශේෂයෙන්ම සත්පුරුෂයන්. විශේෂයෙන්ම කල්යාණ මිත්‍රන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට අප්‍රියම නාප වෙනවා. ඒ නිසා වෙනි වචන මම කතා නොකරන්න උත්සාහ කළ යුතුයි කියලා චිත්තං උපාදේ තබ්බං මගෙන් ඊට පස්සේ මේ වගේ ක්‍රෝධනෝ කෝධ සාමන්ත වාචානිච්චාරීතා කියන ක්‍රෝධය ඇසුරු කරන වචන නිකුත් වීම නොකරන්න උත්සාහ කරනවා. යන් චින මාත්‍රයක් නැත්නම් හිතේ හිතක් උපදිනවා. මට මේ වචන පිටවීම නැති කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකී මම කතා කරපු විදිහට කෝද අபிසංගය කියන වගේ කෙනෙකුට මම මේ දේ නතර කරන්න ඕනේ කියලා හිතුණත් ඒකත් නිවනක්. ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒක අඩියෙම එන්න ඕනේ. මම ළඟ දැනට සරපරසු වචන තියෙනවා. ඉතින් මේ මම ඇත්තට මේ සත්පුරුෂයා වෙනුවෙන් කරන වැඩක් නෙවෙයි. අතන මෙතන සරපරසු වචන එනකොට සත්පුරුෂයා ඉදිරිපිටත් කල්යාණ මිත්‍යා ඉදිරි පිටත් ආචාර්ය වංශ ඉදිරි පිටත් උපාධ්‍යාන වංශ ඉදිරි පිටත් ගුරුවරයා ඉදිරි පිටත් ඒ වචන කියවිලා නිකම්ම තමන් අප්‍රියමනාප කෙනෙක් වඩටපත් වෙනවා ඒක නොකරන හිතක් උපද්දනවායි කියලා කියන එක පළවෙනිම මේ චිත්ත මට්ටමින් මේ යෝගාවචරය හිතේ වද්දා ගන්න එක. ඒක තමයි තාමත්ම වැදගත් දේ. ඒකට සෑහෙන අනුමිනි ඥානයක් අවශ්‍යයි. අනුමාන ඥානයක් අවශ්‍යයි. ආරය ඒ නිසා ආරය මෙහිම ගනිසා මට එපා වෙනවා. ඒ නිසා මයි ළඟ මේ ගුණ තිබුණත් මාත් එපා වෙනවා. මෙන්න මේ සංසන්දනාත්මක ඥානය තමයි සාපේක්ෂතාවාදී කියලා සර්වචනාංශිකේ ක්‍රමයේ ඉතින් ගිය සතවත් හිටපු අයින්ස්ටයින්ට දීපු නොබෙල් ප්‍රයිස් එක තමයි මේ සාපේක්ෂතාවය අඳුරනවා. ඉතින් ඒ මැට්ටට නොබෙල් දෙනවා නම් බුදු ආමරන්ට ඊට අවුරුදු 2600 ඉස්සෙල්ලා කොච්චර තෑගි දෙන්න ඕනද? අපි සුද්ධා මේ සාපේක්ෂතාවාදයේ කියනකොට වැඳගෙන නොබෙල් ප්‍රයිස් දීලා මෙහෙට කියනකොට පාවට දානවා. අපි මේ ත්‍රිපිටකය කියවන්නේ නැති නිසා තමයි මේ අනුමිනියාන එහෙම නැත්නම් මේ ණය විපස්සනාව එහෙම නැත්නම් මේ ආකාර පරිවිතක්කය එහෙම නැත්නම් තක්ක හේතු ආදි වශයෙන් සර්වච්ඡන්සේ පෙන්ලා දීලා තියෙන්නේ මේක මිනිස්යාගේ පරිණාමයේදී මනුස්ස මොලේට ඇතුල් වෙච්ච ඉතාම වටිනා දෙයක් අපිට මේ සංසන්දනය කරන්න පුළුවන්. තිරිසනෙකුට ඒක ගන්න බෑ. දෙවියෙකුට ගන්න බෑ. බ්‍රහ්මයෙකුට ගන්න බෑ. යක්ෂයෙකුට ගන්න බෑ. නිරිසතෙකුට ගන්න බෑ. එයාට දුක තේරෙන. නමුත් මේ මේ ක්‍රමයට වැඩ කෙරුවොත් මේකෙන් ගැලව වෙනවා. මේ මේ ක්‍රමයට වැඩ කරොත් අහු වෙනවා කියන එක අනුමාන කරන්න බෑ. ඒ නිසා මේ අනුමාන සානතා චින්තාමේ ඥාන සමාන ලෙස අපිට සලකන්න සිද්ධ වෙනවා. ඒක සුත්තමේ ඥානයකට එහා ගිය එක. මෙන්න මේ චින්තාමේ ඥාන භාවනාවේදී බාධා කරලා භාවනා සම්පූර්ණම කරලා භාවනාවේදී විදර්ශනා උපක්ලේශ පහ කරන්න පුළුවන්. ඒ වගේම චින්තාමේ ඥානය උපකරණයක් ආයුධයක් හරියට පාවිච්චි කරන්න කෙනෙක් වශයෙන් විපස්සනාට යොදවන්න පුළුවන්. මෙන්න මේක තමයි යෝගාවචරයාගේ මේ කේන්දරේ බැලුවා වගේ එහෙම නැත්නම් දෛව යෝගේ වගේ ග්‍රහ යෝගේ වගේ තියෙන්නේ ඒ Taman ළඟ තියෙන මේ අනුමිනි ඥානය අනුමාන ඥානය ණය විපස්සනාව ආකාර පරිවිතක්කය භාවනා ඉදිරි ගමනටද යන්නේ එහෙම නැත්නම් අනුන් එක සංසන්දනය කරන්න කියලා ප්‍රතිඵල ලබා ගන්න තටමලා භාවනාවට බාධා කර ගන්නවද කියන එක මොනම විදියකින්වත් ගුරුවරයෙකුට වග වෙන්න බෑ. ඒක නිසා මහසීසේ ආඩෝ ස්වාමින් වහන්සේ ඒ සමත භාවනා ක්‍රමයේ හරහා නැත්නම් සමත භාවනා ක්‍රමයේ ක්‍රමවේදයේ උකහාගෙන විපස්සනා ක්‍රමයක් අපි කියනකට සුඛ විපස්සනා කියලා නැත්නම් සුද්ධ විපස්සනාවක් විස්තර කරනකොට උන්වහන්සේ <clears throat> බුරිමිති බාහිවිදි ධර්ම සංගායනාවගේ පුච්චක ස්වාමීන් වහන්සේ නිසා මුළු ත්‍රිපිටකෙම දාන මේ කියන්නේ ඒක පිළිබඳ ඥාන දැන් උනත් ඔය දක්ෂ කෙනෙක් පුළුවන් නම් බුරුමිට ගිහිල්ලා ඒකේදී pāli භාෂාව ඉගෙන ගත්තා පාලි ව්‍යාකරණයේ දක්ෂ ගුරු මහමුදු කෙනෙක් එක්ක කතා කරන්න ඕනම නාමපදයක් දුන්නොත් ඕනම ක්‍රියාපදයක් දුන්නොත් ඒකේ කාලය ඒකේ ලිංගය ඒකේ බහු ස්ත්‍රී ඒක වචන බහු වචනතාවය කත්තුකාරක වෙනස වචන එක පාරටම ප්‍රස්ථාරය දාලා ඇනලයිස් විස්තර කරලා පෙන්නනවා මේ ස්වාමීන් වහන්සේ ওই මහසිසයාට ස්වාමීන් වහන්සේකදී ඒ වගේ ස්වාමීන් වහන්සේ ජීර්ණ වෙලා තියෙනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ අපි උපයාගත්ත ඥානය සුතමේ ඥානය හරහා හිතේ තියෙන මේ යමක් විග්‍රහ කරලා බලන්න පුළුවන් මේ ඥානය මේ විපස්සනාට අත්‍යවශ්‍යයි. නමුත් ඒකෙන්ම දෙපිට කැපෙන කඩුවක් වගේ ඒකෙන්ම තමන් අනුන් එක සංසන්දනය කරලා තමන් උසස් අනුත් පහත් කියලා අර තුච්ච පැත්තට මේ ඥානය ගියොත් අර කිරි කලෙයි ගොම කඳුලයි සේරම තමන්ගේ ගුණ කදම්බය ඒ අනුමාන ඥානය නිසා තමයි චින්තාමය ඥානය වැඩි පාවිච්චි කරමු සනාස්චිරු එනිසා එතන දීර්ඝ විස්තරයක් කරනවා මේ චින්තාමය ඥානය සහ ප්‍රත්‍යක්ෂ ඥානය නැත්නම් භාවනාමය ඥානය දෙකම විපස්සනා ඒ නිසා කොතනදීද චින්තාමය ඥානය යහ ක්‍රමයට පාවිච්චි වෙන්නේ කොහොමද අයහපත් ක්‍රමයට පාවිච්චි වෙන්නේ කොතනදීද චින්තාමය ඥානය යෝනිසමංස්කාරට වැටෙන්නේ කොතනද යෝනිසම චින්තාමය ඥාන අයෝනිසමංස්කාරට වැටෙන්නේ කියන එක මේ ස්වාමීන් වහන්සේ හරියට කම්බයක් උඩ ඇවිදින්න වගේ එහෙනම් දැලිපියක් උඩ යමක් සමබර කරන්න වගේ ලොකු ප්‍රයත්නයකින් ඒ පොතේ විස්තර කරනවා මොකද මේ පොත සාමාන්‍ය උගතුන් සඳහා ලියවිච්ච පොතක්. ඉතින් මේ උගත්කමම මේ අරියාදුට හිටිනවා. උගත්කමම නැතුව බෑ. මෙන්න මේ දෙක වෙනස් සංසන්දනය කිරීමේදී රිලෙවකට දැලිපියක් අහුණා වගේ ඉතින් හය කැපෙන කන්නේකින් ඉතින් උ කපා ගන්න ඉඩ තියෙනවා. අද උගත් ලෝකේ දිහා බලනකොට එතකොට කොච්චර මේ විපස්සනාට දුර්වලද භාවනාවට දුර්වලද ඒත් ඉතින් මහා ලෝකෝට මේ සිංහල බුද්ධ ආගම රකින්න ඉදිරිපත් වෙලා අර බල්ලා ඉන්න තැන බූරුව කෑ ගහනවා වගේ කෑ ගහන දිහා බලනකොට පේනවා මේගොල්ලන්ගේ ඥානෙ මේගොල්ලෝ කපා ගන්නවා. නමුත් ගමේකතොටේ ඉන්න උපාතකම්ම කෙනෙකුට අච්චම්ම කෙනෙකුට පණ කියන්න ගියාම ධර්මෙ නොදන්න නිසා කියලා දෙන්න ගිහිල්ලා සෑහෙන කාලයක් යනවා භවනාව ඉදිරියට ඉදපත් කරගන්න. ඉතින් ඒ දැනුම සාධනීය පැත්තට යොන්ස්මස්කාරයේ පැත්තට විපස්සනා පැත්තට හරව ගන්නවයි කියන එක හරියට සින්දුරම් බේතක් වගේ එහෙම නැත්නම් අද ලෝකේ තියෙන ඉතාම නවීන උපකරණයක් වගේ යුද ආයුධයක් වගේ නැත්නම් හොඳටම කැපෙන දැලිපියක් වගේ නමුත් දැලිපියෙන් කිරි කන්න යන්න එපා. දැලිපියේ තියෙන කිරි කන්න නෙමෙයි. දැලිපියේ තියෙන වැඩේට. ආන්න මේක පාවිච්චි කිරීමේදී අපි මේ කෝධ හේතු කෝධ සාමන්තා වචානිච්ඡාරේතා කියන එක කොහොමද අනුවෙනි ඥාණයට දාලා මේ මනුස්සයා එහෙම වචන කතා කරනකොට මට මේ මනුස්සයා අප්‍රියමනාප වෙනවා. අනේ මට කියලා දෙන්න කියලා කියලා තිබ්බත් නමුත් මාත් දන්නවා මම ළඟින් ඉඳලා හිටලා දෙයියට අපේන වචන කතා වෙනවා. මටත් හිතෙනවා දෙකක් කියන්න. කියපු ගමන් මම කොච්චර කීර්ති නාමයක් උපයලා තිබ්බත් ඒ වචන දෙක නිසා මම අප්‍රියමනාප වෙනවා. අනේ මට මේ මේ ඇති වෙන කෝධ සාමන්තා වාචානිච්ඡාරේතා කියලා එක පාරට මේ පිටිසර ගැලපෙන්නේ නැති වචන කතා වෙලා මම අප්‍රියමනාප නොවෙන් වෙන්නේ නැති වෙන්න මේ හිතක් උපදිනවා කියන එකත් ඉතාම අමාරුයි. ඉතාම අමාරුයි. නමුත් ඒක වෙන්නේ නැතුව කවදාකවත් භාවනාවක් නැහැ. ඒක වෙන්නේ නැතුව පෞරුෂත්ව වෙනසක් නැහැ. ඒක වෙන්නේ නැතුව කවදාකවත් මේ මනසගේ රුචි අරුචිකම් වල වෙනසක් වෙන්නේ නැහැ. කිරිදීනේ දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්. එයා මේ වැරද්දම වෙද්දී මේ වැරදි තින අය ඇසුරු කරමින් ඒකේ ආදීනව සලකමින් ඒකෙන් වෙන්වීම සඳහා කටයුතු කරනකොට ඉතින් අපිට පැහැදිලිවම කියන්න වෙනවනේ පරියංකේදී අදාළ නැහැ කියලා. මොකද පරියංකේදී කතා කරන්නේ නැහැ. පරියංකේදී ඒ සම්මා වාචා ක්‍රියාත්මක වෙන්නේ විරති චෛතසිකයක් විදියට. කතා කරමින් නෙවෙයි වචන හදන්නේ අපි එතන. අපි ඒක නොකරන්න තීන්දුව කරලා ඉවරයි. භාවනා කරනකොට අපි ඉන්නේ කතා නොකර. දැන් කතා නොකර ඉන්න වෙලාවක අර වගේ අදිෂ්ඨානයක් ගත්ත කෙනෙක් අනේ මගේ හිතෙන් කෝද සාමන්තා වාචානිච්ඡාරේතා කියන ක්‍රෝධය ඇසුරු කරන වචන නිකුත් වීම නොවේවා. මම මේ අදිෂ්ඨානය අරගෙන තියෙන්නේ. මම දැන් මේකට වෑයම් කරන්න ඕනේ කියන කෙනා පරියන්කේදී කොහොමද වෑයම් කරන්නේ? කතා නොකරන වෙලාවේ කොහොමද වෑයම් කරන්නේ? ඒතර සක්මන් කරන වෙලාවේදී සම සම සම්මුති වීර්යන කතා කරන්නේ නෑනේ. එතකොට කොහොමද මේක කියන්නේ? ඊට පස්සේ අපි ජීඳා භාවනා ජීවිතයේදී මට ගිනි පෙට්ටියක් දෙන්න, මට ඊටපන්දවක් දෙන්න කියලා අපි යම් වෙලාවට සුළු වචන ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒකෙදිත් ඇත්තටම අප්‍රියමනාප වෙන්නේ නැහැ. අපිට එහෙම ඉඩම් බූදල් බෙදා ගන්න මෙතන රණ්ඩුවක් නැහැ. මෙතන සංගීතීවාදිකමක් නැහැ. ඒ නිසා මෙතනදිත් වෙන්නේත් නැහැ. ගෙදර ගියාට පස්සේ නම් ඔන්න වෙන්නේ තියෙනවා. උසාවියට ගියාට පස්සේ නම් ඔන්න වෙන්නේ තියෙනවා. මාළු කඩේට ගියාට පස්සේ නම් වෙන්න තියෙනවා. නමුත් එතන නෙවෙයි පුහුණුව තියෙන්නේ. පුහුණුව තියෙන්නේ පරියන්කේම. පුහුණුව තියෙන්නේ ධක්මනේමයි. පුහුණුව තියෙන්නේ භාවනා මධ්‍යස්ථානෙමයි. ඉතින් කොහොමද මේ වාචා කම්මන්ත නැත්නම් මිච්ඡා කම්මන්ත මිච්ඡා වාචා කියන එක නැති නැත්නම් එකෙන් වෙන්වීමේ චෛතසික දෙක විරති චෛතසික දෙක පවතිද්දී පර්යංකයකදී යෝගාවචරය කෝධ හේතු අபிසංගිය කියන කායික ගැටුම හෝ කෝධ සාමන්තා වාචානිච්ඡාරේතා කියන මේ වාචසික ගැටුම නතර කරන්නේ කොහොමද නතර කිරීමට පරියංකයකදී හික්මීම කොහොමද? පරියංකයකදී කරන සමතනුගහිතේ මොකක්ද? පරියංකයකදී කරන විපස්සනා අනුගහිතේ මොකක්ද? හරිම ලස්සන, හරිම ගැඹුරක් තියෙනවා. හරිම මේ රත්විචි පීයකින් බටර් කෑල්ලක් කපාන යනවා වගේ මේ සරුවචන් වහන්සේ මෙතෙන්ට අපි ගෙනියන හැටි ඒ සඳහා අපිට මේ සාමාන්‍ය දෙන ආනාපාන උපදේශය කොච්චරක් මේ කාරණාවට සුසර වෙලා තියෙනවද යෙදිලා තියෙනවද කපාගෙන බහිනවද කියන එක කොහොමඩක්වත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. හැබැයි වැඩේ වෙනවා. ඉතින් මේ වෙලා ගන්න හදන්නේ මේ යෝගාවචරයට ඇඟට නොදැනෙන්න යෝගාවචරය තුළ තියෙන මේ මිච්ඡා කම්මන්ත කියන කයෙන් කරන ප්‍රගල්භ ක්‍රියා. නොකල යුතු අවලං අවජාතක කඩප්පුඩි දහපතුරා පට්ටපඳුරු වැඩ නොකිරීමට පරියන්කෙන් ලැබෙන ආනන්දස මොකක්ද? නොකිය යුතු කඩප්පුලි වචන නොකියන්න හරුක වචන කතා නොකරන දෙයියට වචන කතා නොකරන පරියන්කේදී අපිට හම්බෙන්නේ පුහුණුව මොකක්ද එහෙම නැත්නම් අපි කොහොමද මේ පරියන්කේක සිටීම මාර්ගයෙන් නැත්නම් ආනපන සතිය කරනකොට වෙන්නේ ඒක නිසා මෙන්න මෙහෙම මම මේ දෙක එකට දානවාද මොකද්ද මිච්ඡා කම්මන්ත සහ මිච්ඡා වාචා දෝචස්ස කරන ධර්ම සම්මා කම්මන්ත සහ සම්මා වාචා සෝචස්ස කරන ධර්ම. ඒ කියන්නේ සතුන් නොමැරීම, හොරකම් නොකිරීම, කාමීත්‍යචාරයේ නොහැසිරීම කායික වශයෙන් ගන්න. වාචසික වශයෙන් ගන්න බොරු කීලම හිසචන පරිසවචන. ඉතින් අපි ඒක දාන්න ඕනේ ඔය ඔය ටික තියෙනවා නම් ඒක අම්ලේච් එක, ඒක වැද්දෙක්, ඒක ආශිෂ්ඨ මිනිසෙක්, ඒක මහාත්මගති නැති මිනිස්සෙක්, සදාචාර නැති කෙනෙක් ඒක අපි දන්නවා. දැන් අපි පරියංකයක ඉන්නකොට සතුම් මැරීම, වරකම් කිරීම, කාමීත්‍යාචාරය වාගේ කායික ක්‍රියා තබා චේතනාවකින් යුක්තව අතපය කොල්ලන්නේ නැති වෙන්නේ ශික්ෂා කරක වෙන්නේ. ඒ කියන්නේ කායික ක්‍රියා නැති වෙන්නේ. කායික ක්‍රියා කියන්නේ සචේතනික ක්‍රියා. හිතාමතා සවිඥානිකව සසංකාරිකව කය හොල්ලන්නේ නැති වෙන්න අපි උත්සාහයක් ගන්නවා. ඊගාට වචනයේද බොරුව කියලා මෙහි සචන පරිස වචනේ තියා අනුන්ට ඇහෙන කයින්නෙත් නැත පුටුවන් නම් හොඳයි. අනුන්ට ඇහෙන කිවිසුමක් අත්තන්න තරමට හොඳයි. මෙන්න මේ தત્ත්වයේ ඒ දුස්චරිත නතර කරලා දුස්චරිත නෙවෙයි දැන් ඕන කරන්නේ කෝධ හේතු කෝධ කෝධ හේතු අபிසංගී කයින් වෙන ගැටුම නැති කිරීමට දැන් තවදුරටත් සියුම් පුහුණුව සූක්ෂම පුහුණුව උසස් පෙළ පුහුණුව කොහොමද වෙන්නේ? වචනයෙන් සිදුවෙන කෝධ සාමන්ත වාචානිච්ඡරේතා කියන ක්‍රෝධයේ සමතයිත වචන පිටවීම නතර වීම කොහොමද කරන්න කියන එකට අපි බහින්ද අපිට සිද්ධ වෙනවා මේ කාය සංඛාර වචී සංඛාර කියන වචන වලට බහින්. දැන් අපි කයෙන් කරන සතුම් මැරීම හොරකම් කිරීම ආදී දේවල් ඒවට කියනවා උල්ලංඝන. එහෙම නැත්නම් වීතික්‍රමණය කියලා. සමාජ නීති උල්ලංඝනය වෙනවා. වීතික්‍රමණය වෙනවා. අතෙක් මැරීම හොඳ නැති කියලා ලෝකේ සම්මුතියක් තියෙනවා. වචන සතු මැරීම උල්ලංඝනය වෙනවා. පෞහිත වෙනවා පාය. හොරකම් කිරීම හොඳ නැහැ කියලා සමාජ සම්මුතියක් තියෙනවා නම් යා හොරකම් කළොත් අපායයි. මේකට කුටි කන්න වෙනවා. ඉරි විලංගු වෙලා ඉන්නවා. කාමීත්‍යචාරය හොඳ නැහැ කියලා සමාජ සම්මුතියක් තියෙනවා නම් කාමීත්‍යචාර කළා වුණොත් දඬුවම් විඳින්න වෙනවා. ගොඩෝ කියලා මේ ශාසන පරිවර්තන හොඳ නැහැ කියලා සමාජ සම්මුතියක් තියෙනවනේ ඒක කැඩුවොත් දඬුවම් විඳින්න වෙනවා. දැන් මේ යෝගාවචරය කායික ක්‍රියා කරන්නේ හැබැයි කාය ක්‍රියා නොකරට කාය සංස්කාර පවතිනවා. ඒ කාය ක්‍රියාත්මක වීමේ බීජ ප්‍රභව භව ගති යටි හීන් නූලෙන් තිතේ පිටිපස්සේ කාපට් එක යට තියෙන කුණු වගේ ඒ කාය සංස්කාර තියෙනවා. ඒකට අවස්ථාව ලැබිච්ච ගමන් එයා හොඳ ක්‍රියාවකට හෝ නරක ක්‍රියාවට කාය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ වචනය නොබිඳුනාට වචන කතා කිරීමට අවශ්‍ය වෙන සර්කිට් එක තියෙනවා. එහෙම නැත්නම් තිරේ පිටිපස්සේ යාන්ත්‍රණය තියෙනවා. ඒකට කියනවා වචී සංඛාර කියලා. ඉතින් මේ දෙකෙන් ඉස්සෙල්ලා මට ගන්න අවසරයි මේ කාය සංස්කාර පිළිබඳව මේ ගැටුම නැති කරගන්නේ කොහොමද? අභිසංගේ කියන ප්‍රතික්‍රියා කිරීම නැත කරගන්නේ කොහොමද? දැන් මේ වැඩ නොකරන වෙලාවේ කොහොමද කරන්නේ? හිතන්න අපි ආස්වාද ප්‍රසවාස කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ආස්වාද ප්‍රසවාස දෙකයි දෙක තමයි කායික ක්‍රියා කියලා අදුම ලන්සු. අපි අතපය දිගෑලා සතෙක් මරනවා නෙවෙයි, හොරකම් කරනවා නෙවෙයි, කාමීත්‍යාචාරය කරනවා නෙවෙයි. කයින් අකුසල් හරි සංස්කරණය කරනවා නෙවෙයි. ඔබ සංස්කරණය නොකරන, චේතනා නොකරන, අදිෂ්ඨාන නොකරන හිත උපනෝපදවන්න හිතාගෙන වාඩි වෙලා ඉන්නා වූ ඉරියව්වට සුවසේ සමබර කරගෙන සෑහළු විදියට හිත යොදාගෙන ඉන්නකොට ඒ යට වෙලා නිවිලා හිරි වැටිලා තිබුණත් කාය සංස්කාරයේ ආස්වාද ප්‍රසවාස වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒකට කාය සංඛාර කියලා කියනවා. ඒ නිසා දැන් පණ තියෙන බවට, මැරිච්ච නැති බවට, ක්ලාන්ත වෙච්ච නැති බවට ගතිය තමයි මේ පණ තියෙන කායක හුස්ම ගනුදෙනුවක් වෙන්න ඕනේ. නැතුව මේ කාය පවතින්නේ නැහැ. මේකද කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. මේ වාත වාතය ඇවිල්ලා මේ ඇතුලේ උදරච්ඡද චලන නිසා සහ ඊළයට වල යම් යම් ක්‍රියාකාරකම් නිසා මයි නමක් අදිනකොට ගාලා උලම් පාරක් අදලා ඉන්න වගේ නාස්පුඩු හරහා මේ පපු කෝරේට පපු කෝරේ ඇතුළට හුස්ම පාරක් එනවා. ඊට පස්සේ මයි නම තද කරනකොට කොහොස් ගාලා නාස්පුඩු පුරවාගෙන එළියට යනවා. ඉතින් මේක වචී සඛාය සංකාර කියලා කියන්නේ මේක නැත්තම් කයක් සසඤ්ඤීමි තමනකේ කියන විදිහට සංඥාව සහිත මන සහිත කයක් පවත්වන්න බෑ හුස්ම නැත්තම්. මේ හුස්ම ටික අපි දැන් කාය සංස්කාර වල අදුම ලංසෝ නෙමෙයි. ඒකෝර කවුකුසල් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පණ තියෙනවා. මෙන්න මේ හුස්ම ටික පවත්තන්න යනකොට සද්දයක් ඇවිච්චාම තද වෙනවනේ. අන්න එතන තමයි ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. වේදනාවක් එනකොට අපිට කේන්ති යනවනේ. හිතවිල්ලක් එනකොට කේන්ති යනවනේ. දැන් මේ අහිංසක අපිට වැඩක් පාර දීලා තිනවා. ඔබ හුස්ම දිගින් ඵලයක්. හරි. අපි තුන් කයේ ඉන්නවා. ඔබ හුස්මේ ඉන්නවා. ඊනකොට සද්දයක් ඇහෙනවා. හිතවිල්ලක් එනවා. වේදනාවක් එනවා. හිතට රූපයක් පේනවා. මොකක් හරි වෙනකොට අර අபிසංගී ගතිය ගැටුම එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් මේ මට හතුරෙක් කියලා අර එන බාහිර කරදරයට වෛර කරන ගතිය තියෙන තාක්කල් ප්‍රකාශ නොවුනට මේකෙන් පෙන්නනවා මගේ කයේ තියෙන ගැටුමේ ලේස මාත්‍රය මගේ කයේ තියෙන ගැටුමේ පිළිබිබුව මගේ කයේ තියෙන ගැටුමේ රූපාකාරය තමයි මට ඕන කරන මේ මූල කර්මස්ථානයේ ඉන්නකොට නැත්නම් සති අරමුණේ ඉන්නකොට ආලම්බනේ ඉන්නකොට ආනපානේ ඉන්නකොට ඒකට නන්නාඳුන කෙනෙක් කියලා කරදර කෙරුවොත් ගැටුම. එතකොට අර අනේ මම ඊට පස්සේ ගැටුම ඇති කරගන්නේ නැහැ කියලා චිත්ත මේ හිතවිලි මාත්‍රයක් ඇති කරගත්ත කෙනාට දැන් ඇත්තටම ගැටුමක් ගහපන්නේ නැලා ජූඩෝ ගෑයිලා කරාට ගෑයිලා පිත්තෝල පාවිච්චි කරලා කඩු හරබයක් නැහැ. නමුත් මේ කඩු හරබේ තමයි ඒ මූල කර්මස්ථාන විරුද්ධ වෙන දෙයට නොදකින් කියලා හිතෙනවා. අනේ මේක නොවෙනව නම් කියලා හිතෙනවා. අනේ මං වගේ කාලකන්ණියෙක් මෙච්චර දුර ඇවිල්ලත් කටයුතු කරනකොට ඕම් කකුල වේදනාවක් ආවා. ඕම් කවුරු හරි කහිනවා. ඕම් කොහෙන් හරි සාධ්‍යයක් වෙනවා හිතවිල්ලක් වෙනවා කියලා මෙන්න මේ ගැටුම අර එදිනදා ජීවිතයේ තියෙන බරපතල ද්වන්ද සටනක් වගේ ගැටුමක ලේසි. එහෙම නැත්නම් පිළිබිබුව. දැන් රූපකේ. මේක තමයි දැන් මේ කායක ක්‍රියා නොකරන වෙලාවේ කාය සංස්කාර দমনය කරන්න, සමනය කරන්න, හම්බාම් කරගන්න, කීකරු කරගන්න දත යුතු දේ. ඉතින් යම් කිසි කෙනෙකුට මේ එන සද්ද විශේෂයි මේ වේදනාව විශේෂයි මේ හිතවිල්ල විශේෂයි මේ ජීවත් වෙනකොට මේ සද්ද වේදනා හිතෙන්නේ නැතුව බෑ. ඒ සද්ද ඇවිල්ලා ගියාට ගැටෙන එක මගේ පුරුද්දක් වුණාට ගැටිය යුතුයම නෑ නොගැටි ඉන්න පුළුවන්. ওই වේදනාව ඇවිල්ලා ගියාට අර පරිණාමයේදී අපේ ආරක්ෂාව අපේ හිතට ඇතුල් වෙලා තියෙනවානේ. ඒක නිසා මේ බලවතා ජය ගන්නවයි කියලා අපි පොඩි එකක් මිරිකගෙන කපාගෙන නැගිටේ පරිණාමය හරහා ඒ එන නරක දේවල් වලට හටම් කරලානේ වා. ඒ හටම් කරපු ගතිය අපේ ඥානවල තියෙනවා. අපේ කර්ම ශක්තියවල තියෙන නිසා මට වේදනාවක් එනකොට මගේ ප්‍රතික්‍රියාවක් එනවා. ඒක එහෙම වුණාට ඒක නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ වගේම හිතවිලි එනවා. ඒ හිතවිලි එන එක හිතක හැදී. මහමුදු ළඟට ගියාම රැලි නංගනවායි කියනකොට වතුර කඩක හැදී. ඕක මේ වතුර හැලින ගන්න නැති වතුර කඩක් ලෝකේ නැහැ. නිසා හිතවිල් නැති හිතක් නැහැ. මේකට ගැටෙන එකත් හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. නෝ නොගැටි ඉන්න පුළුවන්. නොගැටි ඉන්න ක්‍රමයක් තමයි මේ බුදුහාමර පෙන්නන්නේ. කොහොමද කරන්නේ? මේ මම ඉස්සලාම යන්න ඉස්සලා මම මෙන්න මේම සමීකරණයක් ගෙනත් දානවා. හිතවිල්ලක් එනවා, ගැටෙනවා. ඕකට තමයි අසහනෙ කියන්නේ. සත්‍යයක් එනවා, ගැටෙනවා. අකමැති දෙයක් වෙනවා, අසහනෙ. ඒක නැත්නම් වේදනාවක් වෙනවා, ගැටෙනවා, අසහනයි. ඔකට තව වචනක් තියෙනවා ආතතිය කියලා. මානසික ආතතියක් එනවා. ඉතින් යාට මේක ටිකින් ටිකට යනකොට එය විශේෂ ඒ වයසේ අප්‍රියමනාප ගති පහළ වෙලා අන්තිමට Tamanට ධක්මිටි කාගෙන තද වෙලා වචන නොකියුවට කයින් ක්‍රියා නොකරට දිගින් දිගට ගියාට පස්සේ අපි ඔය කියන මානසික අසහන මානසික රෝග රාශියක් වෙනවර චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් එන මේ අසහන අපි දන්නේ නැත්නම් අඳුනාගත්තේ නැත්නම් ආතතිය අඳුරගත්තේ නැත්නම් ඉතින් Tamanට අසහනකාරී තත්ත්වයක් ටික කාලෙකින් එනවා. ඉතින් ඒක සාමාන්‍ය ක්‍රමයට බලනකොට ආශාකර ජීවත් වෙන අපට වැඩිය ජීවන සම්මත ලෝකවල ජීවත් වෙන බටහිර ලෝකේ ජීවත් වෙන බටහිර චින්තනයේ තිනාට දැඩි අසහනික ජීවත් වෙන්නේ. දැඩි ආතතියක ජීවත් වෙන්නේ. ඒ මොකද මේගොල්ලෝ මේ ගැටුම ආහාරයක් කරගෙන ගැටුම වෙළඳ ප්‍රචාරයක් කරගෙන ගැටුම හරහා සූරාකෑම තමයි පටේට ලෝකේ කියන්නේ. ඒ ගැටුම පෝෂණය කරනවා ඒගොල්ලෝ. ඊට පොහොර දාන. ඉතින් පොහොර දාන දාන දාන්න දැනගත්තත් නොදැනගත්තත් දැඩි ආතතියකට යනවා. දැඩි අසහනයකට යනවා. ඉතින් ඒ රටේ උපදින දරුවන්නේ 125කට වැඩිය මානසික අසහන. වැඩියෙන්ම ඒ රටවල වල දියුණු වෙන්නේ පිස්සු වාට්ටු වල පිස්සු ඇඳවල් ගන්න. බොහොම ශීක්‍රෙන් දියුණු ඒක ඔය කාටවත් වළක්වන්න බෑ. ඉතින් මේ ආසියාකරේ මං කියන්නේ අපි ලොකු පින්වන්තයි කියලා. නමුත් අඩුයි. මොකද අපි මේ ගැටුම ආහාරයක් කරන ගැටුම විකුණන ගැටුම කොමෝඩිටි එකක් කරගෙන ගැටුම වෙළඳ භාණ්ඩයක් කරගෙන ජීවත් වෙන තරම් අපි නරුම නැහැ. අපිට අපි ඒ තරම්ම ම්ලේච්ඡ නැහැ. අපි ඒ තරම්ම අමනුෂ්‍ය නැහැ. ඒ නිසා අපේ ජීවිතය ටිකක් සැහැල්ලුයි. අපේ ජීවිතේ ওই කාකුලල් කා වැටිල්ලක් නැහැ. අපිට ওই කාර් දෙකක් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. පාරේ ත්‍රී වීලරයක් තියෙනවා. බස් එකක් තියෙනවා. ෂේප් එකේ යන්න පුළුවන් අපට. දැන් පයින් යනවා. අපේ ගෙදර ෆ්‍රිජ් දෙක තුනක් නැතුනට අපිට ප්‍රශ්නයක් නැහැ. ලාම් ඉලෙක්ට්‍රික් පිරිච්ච නැත්නම් ලාම් තෙල් පිරිච්ච එකක් තියෙනවා නම් ඇති. ලාම් තෙල් පිරිච්ච බෝතලයක් තිබ්බත් ඇති අපිට. අමරිසයි කියන්නේ එහෙමයි. ඉලෙක්ට්‍රික් පිරිච්ච නැහැ. ලාම් තෙල් පිරිච්ච එකක් තියෙනවා. ලාම් තෙල් පිරලා තියෙන බෝතලයක එච්චර තමයි අපිට තියෙන්නේ. ඒ ජොලියේ ඉන්නවා. එනිසා අපි එක එකකට ගාට කතා ගන්න යන්නේ මේ බටහිර චින්තනය සහ පාරිභෝගික වාදය අනුව මේකමනේ මේ මිනිස්සු හොයාදක්කට හදන්නේ. ඉතින් ගුරු පන්සල් ස්වාමීන් වහන්සේ කියලා රිට්‍රීට් එකක් කරලා එතන ඉන්න ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලදී හොඳ තරුණ කාන්තාවක් නැගිටලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ අපිත් මේ රට මේ යන යන අපේ ඔෆිස් කාමරයක් අපි අනේන වාහනයක් එයා කන්ඩිෂන් කරගන්න අනේ අපි කඹුරුපු කැබරිලා ස්වාමීන් වහන්සේ මේ තාක්ෂණයක් හොයාගෙන හැම එකකින්ම අපි දැන් හදාගෙන තියෙනවා. අපි අනේ හැම ඔෆිස් එකක්ම එයා කන්ඩිෂන්. අපි අනේ හැම කාර්යයක්ම එයා කන්ඩිෂන්. ගෙදරවල තොල එයා කන්ඩිෂන්. ඒනොට ස්වාමීන් වහන්සේ බඩ දෙවනවනේ. හරියට බඩ දෙවිල්ල තියෙනවා කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරලු යකෝ මේ මිනිස්සු මේ પરම්පරා ගාන තාක්ෂණයක් හොයන යටිතල පහසුකම් හොයන යාකඩිෂන් කෙරුවට බඩ දනවා. බඩපපුව දානවා. යනකොට කාර් එක යන ගමන් ඒ කෙලවන්ගේ සුද්දෙක් ලයාලු සයිඩට ආරාධනා කරේ. ඒකවල බලන්න අර කාන්තාවගේ එකයි මම මේ කල්පනා කරන්නේ. ඉතින් මේ මිනිස්සයා ඇත්තට කොච්චර අමාරුවෙන්ද රටක් වශයෙන් මේ මට්ටමට ගෙනල්ලා ඔක්කොම යා කන්ඩිෂන් කරන කාර් යා ගන්න ඔක්කොම ලබලා තිනවා. ඉතින් බලන්නකො පවුනේ. තාම බඩ දෙවිලා කියනවනේ. ඉතින් මම මේ කල්පනා කරේ මේ තාක්ෂණය කොච්චර දියුණුනත් පරිජස්තල පහසුකම් කොච්චර තිබුණත් අනේ පව් කියලා. ඊට පස්සේ අර මාංශ බැලුවලු දාට දැන් නිකන් හරස් බැලමක් බැලලා කිව්වලු ස්වාමීන් වහන්සේ තන්නේ මේ අම්මන්ට රිවිසල්ද කියලාද? එතන හිටපු ඔක්කොටම ඉච්චරයි කිව්වලු. ඔක්කොමලා ඉන්නේ අසහනේ ඔක්කොමලා ඉන්නේ බඩේ දැවිලි ඔක්කොමලා කෑවට මොකද? ඉවරයක් නැති අසහනයක. එයින් සයිඩෝ කියනවා මේ ඇඟ එයා කන්ඩිෂන් කරන්න ගියාට හිතේ එයා කන්ඩිෂන් කරන හැටි දන්නේ නේ. සතිපට්ඨානේ දන්නේ නැහැ. සතිපට්ඨානේ තමයි හිතේ එයා කන්ඩිෂන් කරන්නේ. ඒක හිතන හිතල වුණා නම් බඩේ දෙවිලි නැහැ. ඉබේයි. ඉතින් මේ මිනිස්සු අර ඇඟ යා කන්ඩිෂන් කරන්න කරන්න සතිපට්ඨානෙන් ඈත් වෙන්න බෑ මොකද මේ මිනිස්සු ඉඳින් ඉඳ වෙලාවක් නැහැ. ඕවර් ටයිම් කරන්න ඕනේ. කාර් දෙකකට පෙට්‍රල් හොයන්න ඕනේ. ගෙවල් දෙකකට සල්ලි හොයන්න ඕනේ. ගෑනු දෙන්නෙත් තුනෙන් නඩත්තු කරන්න ඕනේ. ඉතින් වැඩිම කරත් බඳින මැටි අරක මැටි පාගන කරත්තක් බඳින්න නැත්නම් මැටි කරත්තක් අදින්න නැත්නම් මැටි පාගන ගොනෙක් වගේ ඇදපන් වෛරෝ පරභාගේ කියලා අදිනවා ඇදිලා කියලා බලනකොට සෝරි කියලා හිතෙනවා. මේ තියෙන අසහනේ, මේ තියෙන රංගපෑම, මේ තියෙන පාරිභෝගිකත්වය, මේ තියෙන කෑදරකමත් එක්ක මේ මිනිස්සුන්ගේ තියෙන මේ ඇතුළත දැවිල්ල මොන්නම කෙනෙකුටවත් මොනම තායකව නැතර කරන්න බෑ. ඒ මොකද මිනිස්සුන් ආනපානයක් කරන්නත් බෑ. මොකද ගිය ගමන් ගැටුම. ඒ පොඩ්ඩක් හරි මේ භාවනා කරන්න ගිය ගමන් සම්පූර්ණට මානසික අසහන දෙගුණ තෙගුණ වෙනවා. ඒක විශාල පරිේශන කරනවා මේ දවස්වල කවුද භාවනා කරන සුදුස්සා. අර බයිපෝලා ඩිසීස් එක තියෙනවද? ක්ෂිසොෆෙනික් තියෙනවද? පැනික් ඇටැක් තියෙනවද? හිස්ටරික් ඇටැක් එකක් තියෙනවද? කොතෙන්ද යනකම් භාවනා කරන්න පුළුවන්? කොතෙන්ද මෙඩිටේෂන්, මෙඩිකේෂන් කියලා ප්‍රශ්න දෙකක් තියෙනවා. භාවනාවෙන් සනීප කරන්න පුළුවන් ලෙඩ සහ බෙහෙතෙන් සනීප කරන්න තිබුණා ලෙඩ. භයානකයි. ඉස්කෝලේ යන හැම දරුවෙකුටම පන්තියට යන හැම ශිෂ්‍යයෙකුටම රැටලින් දෙන්නම ඕනේ. ඔදෙලම දඟලනවායි කිය. පන්ති කාමරේදී වටපිට බලනවා. පන්ති කාමරේ කකුල හොල්ලනවායි කිය. පන්ති කාමරේ දඟලනවා. ඉතින් පන්ති කාමරේදී කකුල හොල්ලන්නේ නැත්නම් ඔක කොල්ලෙක් වෙන්න බෑනේ. ඒකට එදා ඉඳලම ඩෝස් එකක් දුන්නාට පස්සේ අන්තිමට ඌට ඕටිසම් කියයි මුලේ මාරු නරක කියයි දීපත කල්පනා නැහැ කියයි ඉතින් මුළු පවුලම ඉවරයි ඒ මොකද මේ මිනිස්සු බලන්නෙම ගැතුම හරහා සල්ලි හම්බ කරන්නේ ඉතින් එහෙම කෙනෙකුට භාවනාවක් කරන්නත් බෑ භාවනාවට හිත යොදන්නත් බෑ ඒ තුල මේ කෝධ හේතු අති අபிසංගී කියන ගතියක් තියෙනවා කියලා දන්නෙත් නැහැ ඉතින් ඒ නිසා මේ මිනිස්සු ඒක නැති කරන්න උත්සාහ කරන්නේත් නැහැ. කය ආකන්ඩිෂන් කරුවාට හිත ආකන්ඩිෂන් කරන්න දන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ අපිට කය ආකන්ඩිෂන් මේ මේ කාමරේ මේ හෝල් එකේ ආකන්ඩිෂන් කරන්න මම දැන් අවුරුදු 4ක් දඟලන බෑ. සල්ලි නැහැ. ඒකට අපි ෆුල් ආකන්ඩිෂන් නේ භාවනා කරනවා. එයත් කන්ඩිෂන් මාත් කන්ඩිෂන්. ඒක ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නේ ප්‍රශ්නේ නැහැ. මුදුවට භාවනාව යනවා. දැන් මේකට සුද්දෙක් එහෙම ගෙනත් දැම්මොත් බත්තලිය උතුරනවා වගේ කොච්ච දානවා දාඩිය දානවා සුද්ධ ආශ්‍රය කරපු අපේ අයටත් ඒක තියෙනවා මේක හරි සරයි මේකේ මැස්සෝ ඉන්නවා මේකේ ෆෑන් වැඩ කරන්නේ අවුව සරයි ඒ ඔක්කොම වෙලා තියෙන්නේ එයා කන්ඩිෂන් ප්‍රශ්නේ මේ වෙනුවට අපි ආනාපාන කරනකොට හිත මෙතෙක් කල් තිබුණේ ගැටුමේ දැන් අපි මේ අති අபிසංගි නැති කිරීම සඳහා සරල මධ්‍යස්ත උරගා බැලිය එක අරමුණක් දැම්මොත් තමයි අපේ හිත ගැටෙනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි භාවනා කරන නැති වෙලාවේ ගැටුම අපට අදාළ වෙන්නේ නැහැ කේස් එකක් නැහැ. දැන් ඔන්න ආනපන දාපු ගමන් අපිට වෙනවා හද්දෙන් ගැටෙනවා, වේදනාවෙන් ගැටෙනවා, හිතවිල්ලෙන් ගැටෙනවා. මට මේ ගැටුම තිබුණා දාන්නවා. ඒක මං අත්දකින්න දෙයක්. ඒක චිත්තනිය. මට නොගැටි ඉන්න පුළුවන් තැනක් තියෙනවා. මොකද්ද? මගේ හිතට අසහනේ එනකොට මට කියන්න පුළුවන් නම් මේ අසහනයට මගේ හිත නැතුව ජීවත් වෙන්න බෑ. මගේ හිතට පුළුවන් බුදුහාමරණ පිංචේ දෙන්න අසහනය නැතුව ජීවත් වෙන්න. ඕක තමයි ප්‍රතිපදාව කියන්නේ. ජොංගදෙනෙක් කියන නෑ නෑ එහෙම කරන්න බෑ. මේ බුදුහාමරේම කිව්වට මගේ හිතට බෑ මොකද මම පව් කරලා තියෙනවා මම භාවනාව දන්නේ මට දස පාරමිතා පිළිලා නෑ මට තීජක ප්‍රචන්දය ඒ නිසා මට අසහනය තියෙනවා. නමුත් චිත්ත මාත්‍රයකින් හෝ චේතක් උපදවා ගන්න පුළුවන් නෑ මම අபிසංගී නැති කරනවා. කෝද සාමන්ත වාචානිච්චාරිත නැති කරනවා කියලා උත්සාහ කළොත් එයාට ඒ ක්‍රෝධ නැති අபிසංගී නැති වචන නපුරු වචන කතා කරන්නේ නැති චිත්තක්ෂණයක් ලැබෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා හරි මට මුළු යායට එක සීරුවට නැතුණාට එක චිත්තක්ෂණයක් මම දකින්නවානේ මගේ හිතේ ප්‍රතික්‍රියාව නැහැ මම එක චිත්තක්ෂණයක් දකින්නවානේ ඒක තෝතෝ වරපල කියලා රණ්ඩු කරන වචන නැහැ ආන්නේ චිත්තක්ෂණය බුදුන්ගේ චිත්තක්ෂණය ගැටුම වර පරපල තෝතෝ කියලා කතා කරන එක මාරයි මම මේ මාර පාක්ෂික වෙනතු මේ පැත්තට යන්න ඕනේ කියලා හිතේ තියෙනවා මගේ මේ වගේ ගැටුම නැති මේ වගේ අසහනෙ නැති මේ වගේ ආතතිය නැති මේ වගේ නපුරු වචන නැති චිත්තක්ෂණ ආන්නේ චිත්තක්ෂණ ටික සමාදන් වෙන්න පටන් ගත්තොත් අර නරකේව පැත්තක තියලා මෙතෙක් කල් තිබුණ 100ක්ම නරකෙවයිනේ. මේක සමාදම් වෙන පටන් අරගත්තොත් අපිට කීයද හැකි මේ අසහනෙට මේ ගැටුමට මේ ආතතියට මගේ හිත නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් මගේ හිතට පුළුවන් මේ ආතතිය නැතුව මේ ගැටුම නැතුව මේ නපුරු වචන නැතුව ඉන්න පුළුවන් මෙන්න මේ චිත්තක්ෂණය කියලා ඊටාම පුංචි පැලිරක්. ඊටාම පුංචි ක්ෂණ මාත්‍රයක්. ඊටාම පුංචි චිත්තක්ෂණයක්. නැත්තම් ඒකට ක්ෂණ සම්පත්තියක් තියෙනවා. අන්න ඒක දැකපු දවසේ එයාට කල්පනා වෙනවා බුදුජානනාංශ මේක අපේ හිතේ තියෙන මේ යහ ගතිය එහෙම නැත්නම් සම්මාදිච්චිය හරි පැත්ත දැකලායි කතා කරන්නේ කියලා. ඒක නිසා අපි හැම වෙලාවෙම ප්‍රකාශ කරනවා හැම වෙලාවෙම අසහනේනවා. ගැටුමේනවා. වචන කතා කරන්න හිතනවා ක්‍රියා හිත කය ප්‍රතික්‍රියා කරන ගතිය නම් මම ඒකෙදී සමාදම් වෙන්න යන්නේ. හැබැයි බලනවා මේ කෝටි ගණන් මේ චිත්තක්ෂණ වල ගැටුම නැති නපුරු වචන කතා නොකර චිත්තක්ෂණයක් දැකලා මේක තමයි මේ බුදුහාමුදුර අපිට මතු කරලා දෙන්න හදන්නේ. මම ඒක සමාදම් වෙනවා. ඒක මේ ප්‍රතිපදාවෙන් ආපු එකක් නෙවෙයි. මේ තිබිච්ච දේ හඳුනා ගන්නවා විතරයි. මේ මේකක් තිබුණා ඒක හඳුනා ගන්නවා විතරයි. අනේ හඳුනා ගැනීමේ කටයුත්ත ඉස්සල්ලාම වතාවට යෝගාවචරය තුල ආනාපාන සතිය ඉන්න වෙලාවක හෝ පරියංකයක ඉන්න වෙලාවක හෝ සක්මන් කරන වෙලාවක හෝ නැත්නම් කනකොට බොනකොට තේරුම් ගත්තොත් මගේ හිත දැන් එළඹ තියෙනවා සතිය තියෙන්නේ මේ සතිය ඉන චිත්තක්ෂණ වල මේ වගේ අபிසංජය කියන කායික මානසික ගැටුමක් නැහැ මේ කෝධ සමන්තා වචා වචානිචාරේතා කියලා ක්‍රෝධයෙන් කතා කිරීමක් නැහැ ඉතින් මට මොන වගේ හැකියාවක්ද තියෙන්නේ මේ ගැටුමෙන් තොර චිත්තක්ෂණ හරියට වැලි කන්දක් නැත්නම් විශාල නාදීවට කියන්නේ මේ මණික් ආකාර වලින් ඉඳ ගන්න මඩ කන්දක් හොදලා මණිකක් හම්බ වෙනවා. විශාල මඩ ගොඩක් හොදලා තමයි නිදා නිදානයක් මේ මඩ ගොඩක් හොදලා තමයි මණිකක් ගන්න. අනිත් වගේ මේ ලක්ෂ කෝටි ගාණක් ගැටුම් සහිත හිත් නරක වචන කතා කරන ස්වභාවය ඇති චවචී සංඛාර කාය සංඛාර හිත් අතරේ මේ දෙක නැති හිත හරියටම මණිකාරයක් මණිකක් අහුල්ලා ගන්නවා වගේ ගණ්ඩ දන්නවා නම් ඌ නිවන් තමයි. ඌක තමයි නිවන කියන්නේ. ඒක නිසා ඒක නැතිකම නෙමෙයි අපි ළඟ තියෙන්නේ. අපි කවදාකවත් වෙන දෘෂ්ටි කෝණයකින් බල්ලා නැහැ. අපි බල්ලා තියෙන්නේ ලක්ෂිකුත් එකක් චීන හරියක් තියෙන මඩලේ. ඇත්ත තමයි. මණිකලක් කොට දාලා මඩ කොට ගත්තාම මණිකාරය දන්නවා මේක හොදලා හොදලා දවස් ගාණක් ඉල්ලලා එක මණිකක් හමනොත් අර ඔක්කොම පතල හැරීමේ වාසිය ලැබෙනවා. මේ මණික ගිලිහුණයි කියලා හිතන්නේ. මේ මණික අල්ලගන්න බැරුණා කියලා ඔක්කොම මැටි මැටි කොට ගත්තත් හේතුවට ඉල්ලම මොනම ප්‍රයෝජනයක්වත් නැහැ. පෘථග්ජනයා කියන්නේ අන්නේ මැනික ගිලිහෙන මිනිහා. හොදන ඔක්කොම මහන්සි වෙනවා. මදුරෝ කාගෙනදී මැලේරියා හදාගෙන හොදනවා. ඒ දුවටු වැලියට යඳුරන්නේ නැහැ. මැනිකට යඳුරන්නේ නැහැ. ඉතින් ඔක්කොම ප්‍රයත්න කරා. එහෙම නැත්නම් අපි හිතන්න මෙන්න මෙහෙම වැඩක් නිකන් මැනික් බිස්නස් වල වෙන වැඩ ඔය මං කියන්නේ. ඒ වෙනස මැනික් දන්නේ නැති එක නෙමෙයි. මැනික් හොදන්නේ අයිතිකාරයා නෙමෙයි. ඉල්ලම හොදන්නේ කුලීකාරයා. කුලී කාර්යය මැණික් කාර්යයට වැඩිය සමානට දක්ෂයි. ඌට වතුරේ දාලා මේම ඌඩේ හොල්ලනකොට දිස්නෙන් කියන්න පුළුවන්ලු මේ ගත්ත ඉල්ලමේ මේ තියෙන මඩ කොටේ මැණිකක් තියෙනවද කියලා. ඒක දැකපු ගමන් ඌ කලබල වෙනවා. උගේ උගේ තියනවා දැන් මේකේ බඩු තියනවා. ඒතන මැණික් කාර්යය ළඟ ඉන්නවා කුඩයක් තියාගෙන වැස්සේ තිමි තිමි මැණික් හොදලා දිහා බලනවා. ඒ මනුස්සයා දැනගන්න බැරි වුණොත් මේ මනුස්සයාගේ කෝඩේ මැණිකක් තියෙනවා ඒකයි මෝ ටිකක් තක්මුක්ක වෙලා තිබුණොත් දැනගත්තම මනස කරන්නේ ඔක ඊට පැත්තකට වැංගිලා මිනිස්සයා කූඩේ අරගත්ත හොදලා මණික ගත්තා. ඊට පස්සේ ඌට පස්සේ සලකනවා. නුදුනොත් අර මනස කරන්නේ මණික කරන කටේ දාගන්න. ඉතින් මණික කාර්ය වේදංගල ඔක්කොම කරලා බලන් ඉන්නවා අර මනසයා මණික කටේ දාගෙන කියනවා දතේ අමාරුවක් තියෙනවා මාත්තු මං ගිහිල්ලා එන්නම් අද වරු වෙන්නේ වාර දෙන්න කියලා ගියාට පස්සේ අර මනසයා වේදං කරන මේ මනසයා දත් දොතර ගාවට ගියාට පස්සේ මණික අරගෙන පෙන්නවා හරි වැඩේ හරි. පු탁 ජනයා කොච්චර භාවනා කරත් අර කුලියට මැණික් හොදන මිනිහෙක් ගන්නවා ඌ මැණික උසගෙන යනවා. ඌ දන්නේ නැහැ පුතඥයා දන්නේ නැහැ මේ භාවනා කරනකොට සතිය මෙනෙහි කරන අරමුණ මෙනෙහි කරන ආනාපානයේ ඉන්න චිත්තක්ෂණේ මේ ක්‍රෝධයක් නැහැ ක්‍රෝධ හේතුවෙන් අபிසංගිත් නැහැ වචනයක් පිට වෙන්නේත් නැහැ මේක මණිකකට වැඩිය වටිනවා මේක මණිකකට වැඩිය වටිනවා මේක අතහැරියාට පස්සේ ඒ මනසේ මඩ ගොඩක් කාලා පොලොක් එක්ක රණ්ඩු කරලා කොහොදෝ නන්නදුර මනසේ පොහසත් වෙනවා. අපි මැනිස් බිස්නස් කරනවා කියන අමනෙක් බාටපත් වෙනවා. ඒ නිසා මේ ආස්වාස ප්‍රසවාස කරනකොට නැත්නම් ආස්වාස ප්‍රසවාස මෙනෙහි කරනකොට කියලා ගනිමු. නැත්නම් මම මෙතන ඉන්නවා කියලා ඉදියව මෙනෙහි කරන වෙලාව. නැත්නම් සක්මන් කරන වෙලාවදී මම ඇවිදිනවා. ඉඳගෙන නෙවෙයි කියලා දන්න වෙලාව. නැත්නම් මේ වම තියනවා කියලා දාන්න වෙලාව. මේ දකුණ තියනවා කියලා දාන්න වෙලාව කියලා හිතමු. ඒ දාන්න චිත්තක්ෂණ එකකවත් ක්‍රෝධයක් නැහැ. ක්‍රෝධ හේතු අபிසංගී කියන ගැටුමක් නැහැ. නරක වචනක් නැහැ. නමුත් එimhe ඉන්න බෑනේ අපිට එකපාරට ඔන්න රූපයක් දකින්නවා සද්දයක් ඇහෙනවා. මේවා නිසා හරස් කැපෙනවනේ. අරියාදු එන්නකොටම ද්වේෂය එනවනේ. එනකොටම වචන කතා නොකරුවාට හිත නැද්දකින් කියලා හිතෙනවනේ. අද දවසේ දවල් වලදී සාකච්ඡා කරව ප්‍රශ්න ටික ගන්න මේක හරස් කපනකොට කොච්චරක් යෝගාවචරය මන් දෝත්සහයි වෙනවද කොච්චර පශ්චාත්තාප වෙනවද අනේ මෙච්චර කරලා හිතවිලි එනවා මෙච්චර කරලා කකුල රිදෙනවා මෙච්චර කරුවා සද්ද ඇහෙනවයි කියලා ඉතින් හරි අපි හිතමු ඔන්න ක්‍රෝධේ නැති සතිය සහිත වම කියන වම කියනකොට වම දකුණ දිනන දකුණේ චිත්තක්ෂණේ ඉන්නවා ඉඳපු ගමන් ඔන්න හිත ගියා සද්නේ හිතවිල්ලකට කියලා ගමු. ඕන එකක් දාගන්න ප්‍රශ්න නැහැ. හිතවිල්ල ගියාට පස්සේ මෙයා දන්නවා දැන් වදේ මම සිල් අරගෙන වැලි මලුවක සුදු ඇඳගෙන මේ වම දකුණ කරන්න ගියාට දැන් ඉන්නේ හිතවිල්ලක. දැන් මේ හිතවිල්ල හිතන්න සිල් ගන්න ඕනේ. මේ හිතවිල්ල හිතන්න නිසන්වන්ට එන්න ඕනේ. මේ හිතවිල්ලෙන්ද මෙච්චර දන්තන්න ඕනේ. ගෙදරින්දලා හිතන්න පුළුවන් නේ. මේ හිතවිල්ල මං ආර්දනා කරපේ ගන්න නෙවෙයි. මට හිතවිල්ලක් ඇවිල්ලා තියෙනවා මම දන්නවා. දැනගත්තට පස්සේ අපි දවල් සාකච්ඡා කරා වගේ අපි හිතමු හිත ආපහු ගියයි කියලා අරමුණට. ඉතින් මේ අසතියේ ඉඳලා හිතවිල්ලට හිතේ යෑම පැත්තේ නරක පැත්තක් තියෙනවා. ඊට පස්සේ හිතවිල්ලේ ඉඳලා නන්නත්තර වෙච්ච හිත අසතිමත් වෙච්ච හිත නැවත අරමුණට එනකොට සතුට වෙන කාරණාවක් තියෙනවා. කොයි යෝගාවචරයද බලන්ද අවුරුද්දක් අහගෙන ඉන්න ප්‍රශ්න අහනකොට කල්පයක් අහගෙන ඉන්න පිට පිට ගියාට කනගාට වීමට සියලු දෙනාම දක්ෂ වුණාට හිත නැවත පැමිණීමට සතුටු වෙන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් හැමදාම පෞතික සමාදන් වෙනවා ඒකට කියන අකුසල සමාපatti කියලා. මේ තියෙන කුසලය. දැන් ඒ හිත දන්නව වැරදුනාට පස්සේ ඉන්න ඕන තැන දන්නවා. ඒ වගේම තමයි ඉබේ එනවා. ආවට පස්සේ ඕක සතුටු වෙන්න පටන් අර ගන්න නිවන කියන්නේ ඕකට තමයි. කියන්නේ දිගටම කෙලෙස් නැති හිතවිල්ල නෙවෙයි. ඉඳලා ඉල්ල පරිණාම. ඒ පණින්නේ ධර්මතාවයකට හේතුඵල නිසා ආපහු එයා ආපහු අරමුණට එන්නේ හේතුඵල ධර්මයකට. අපි පිට යනවා කියලා කනගාටු වෙන තාක්කල් අපිට සුප්‍රීම කෝට් එකේ නඩු දාතයගේ පොලිස් උසාවියේ නඩු දාතයගේ සාම මණ්ඩලයේ නඩු දාතයගේ නඩු තමයි. කෙල්ලෝරක් නෑ හැමදම රණ්ඩු. අපිට දැනගන්න පුළුවන් වුණොත් හරි පිට ගියාට ඌ ආපහු ආවනේ. මේක සතුට වෙන්න පටන් ගන්නවා. ආහන් එතන තමයි ගැටුමට ඒකේ පිටිපස්සේ තියෙන උත්තරේ. ආන්න ඒක සමාදන් වෙනවට කියනවා රැඩිකල් වාදී කල්පනාවක්, ඥානයෙන් කල්පනා කිරීමක්, යෝනිසමනස කාර්යයක්, සම්මා දිට්ඨි, සම්මා සංකප්පකේ. ඉතින් ඒක දකින්ද يعني හිත පිටේල ගිහිල්ලා පිටිගිය හිත නැවත එන්න භාවනා නොකරන කෙනෙක්ගේ කවදාවත් වෙන්නේ උනාට දන්නෙත් නැහැ දැනගන්න හම්බෙන්නෙත් නැහැ. භාවනා යෝගාචරය මුලදී පුදුමාකාර දඟලිල්ලක් දඟලනවා. සතිය පවත් ගන්න ආස්වාස වශයෙන් ප්‍රස්වාස වශයෙන් වම වශයෙන් දකුණ වශයෙන් පවත්තලා පවත්තලා මෙයා උත්සාහ කරනවා සතිය කියන්නේ මොකද්ද සතිය අපම ලකුණු කොහමද කොහොමද වැටහෙන්නේ කොහොමද මම දන්නේ අනේ මේව බලන්න යනකොට ඊට පිට යන නිසා කනගාටු වෙනවා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මේ ඇති කරගත්ත සතිය නිසා මෙයාට ඒක සම්දිස්ථානකදී ආද ආධුනික යෝගාවචර නෙවෙයි ඒක සම්දිස්ථානකදී තේරෙනවා මට දැන් සතිය වැටෙනවා වගේම අසතියත් වැටෙනවායි කිය. හිත පිට ගියයි කියලා වැටෙන ගතියක් එනවා. ඒක වැටෙන්නේ හිත අරමුණට ගියා කියනට සාපේක්ෂව. හිත අරමුණට යෑමක් අහලවත් නැත්නම් භාවනා කරලත් නැත්නම් සතිමත් වෙලා නැත්නම් මේ සාපේක්ෂතාවයට යෝගාවචරගේ මනස සකස් වෙලා නැහැ. යෝගාවචරගේ මනස සකස් වෙනවා. නමුත් මාර්යා දාලා තියෙන ට්‍රික් එක තමයි අසතිය ගැන දැනගන්නකොට කනගාටු වෙනවා පුතඥය. ඒක තමයි මායя කියලා කියන්නේ. ඇත්තට බලනවා නම් නැත්තම් අපි කියන මේ ණය විපස්සනාට බලනවා නම් ආනාපානේ ඉන්නකොට ආනාපාන සතිය තියේදී ආනා මම ඉන්නේ සතිය කියලා දැනගන්න එකට වඩා ලොකු සතියක් ඕනේ මම දැන් සතිය නෙවෙයි කියලා දැනගන්න. ඒක වෙන්න දෙන්නේ නැත්තේ. මොකද සතිය නෙවෙයි කියලා දැනගත්ත ගමන් හිත පශ්චාත්තාප වෙනවා. හිත මන්දෝත්සාහය වෙනවා. අයියෝ මෙච්චර මාන්තුණා සතිය කරනවනේ කියලා. නමුත් දැන් සතිය කරනච බව දන්නේ කොහොමයි? ඔව් කවුරුත් ඇවිල්ලා ටෙලිග්‍රෑම් එකක් එවුවා ටක් ගාලා මේ උඹේ හිත පිට ගිල්ලයි කියලා නෑ. Tamanටමයි වැටේ. අන්නේ වැටෙහිල්ලමට සාප කරන මිනිහට තමයි පුත්තජනයි කියන්නේ. මේ වැටෙහිල්ල මෙතෙක් සතිය වැඩිීමේ ආනිසංශයක් කියලා කාටරි හිතුණා නම් උන්ද නිබ්බානස්සේව සම්තිකේ නිවන ඊටාම ආසන්නේ ඉන්නේ හැබැයි මේක භාවනා කරන ගමන් හිතල හැත්ති කරගෙන ගිහිල්ලා කාගට උපදේශයක් ඇතුව සූදානම්ෙන් ගිය කෙනාට විතරයි මේ සැප විඳින්න පුළුවන්. සතිය හිත පිට ගියාට පිට ගිය බව මම දන්නවා. ඒකට නොසැලී හිටපන් මොකද ඔක බුදුන් කරලා දීප එකක් නෙවෙයි කොන්ත්‍රාත්කාරයෙක් කරලා දීප එකක් නෙවෙයි ඔබම කරගත් එක. ඔබ මෙතෙක්කල් කරගත්ත මෝඩකම තමයි සතිය පිට ගියයි කියලා ගැටුමක් ඇති කරගත්තා. අபிසංකේ. දැන් ගැටුමක් නැහැ. සති පිට ගියා ගැටෙන්නේ මේක ජයග්‍රහණයක්. මේක වෙච්ච ගමන් එයාට හම්බෙන ආනිසංසය තමයි දැනගන්නකොටම හිත ආපහු අත්මොන්ට එනවා. එතකොට ඒක දෙවෙනි මේ ආනිසංස දෙවෙනි සතුට. ඒක නිසා කෙල්ලෙක් දී ගත්තාම දෙවෙනි ගමන කියලා එකක් තියෙනවා. දීග ගිහිලා ගෙදර එන දවසේ දෙවෙනි ගමන කියලා. ඒ වගේ තමයි දෙවෙනි ගමනක් තියෙනවා. මේක ඒතකොට සතුටු දෙකයි. ඒතකොට හිත පිට යනවා කියලා <clears throat> මම ඉස්සර නිතරම කනගාටු වෙච්ච එකනේ. ඒකේ යෝගාවචරය දාන්නවනම්. ඒක වැරද්දක් බවක් දන්නවනම්. කල යුත්තේ මේ දැනීම මගේ බොක්කෙම්ම ගත් එකක්, ලේ වලින් ගත් එකක්, අස්පනා පිට ගත් එකක්. මම දැන් තියෙන මේ දැනුමේ මේ දැනුම අගය කරන්නේ නැති ගමනකදී විපස්සනාව නම් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මගේ හිත දැන් තියෙන්නේ අර වමේ දකුණේ නෙවෙයි රුසු වේදනාවක. නැත්තම් හිතවිල්ලක බව දන්නවා. දැනගෙන මෙතන ක්‍රෝධ නොකර ඉන්න පුළුවන් ගැටුමක් ඇති නොකර ඉන්න පුළුවන් ඒක තමයි අපි කියන්නේ ක්‍රියා නොකරන භාවනා කරන වෙලාවේදී මේ කයෙන් සිදුවෙන්න පුළුවන් ක්‍රෝධ පිළිබඳ කළ යුතු අභ්‍යාසයක් තියෙනවා. අන්නේ අභ්‍යාසය දන්නවනම් මේක බහුලීගත වෙන්න වෙන්න යාට තේරෙන්න පටන් අර ගන්නවා එළියට ගිහිලා අපි මාළු කඩේට ගියත් ඒකක් බොන්න ගියත් ගැටුමක් එනකොට මම ඉන්නේ ගැටුමකට උරුට්ටු වෙලයි ගැටුමකට පක්ෂ වෙලයි මම ඒ නිසා දැන් ඉතින් පරිතද කරගන්න ඕනේ හැඟුම්මදාරින් යන්න නරකයි අන්න ඒ හරහා තමයි මම මේ ශික්ෂාව කියන කේ අන්තිම ගැඹුරට යන්නේ බයලජ්ජාවට යන්නේ කියලා මම ඉන්නේ තරහවක බව දැන ගැනීම සාමාන්‍ය බෞද්ධය හිතන්නේ අකුසලයක් කියලා. ඉතින් මොකද කරන්නේ? මම දැන් ඉන්නේ තරහවක් කියලා දැන ගැනීම පව අකුසලයක් කියලයි බෞද්ධය නෙවෙයි සදාචාරවාදියා හිතන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. තරහ ඉන්නකොට තරහයි බව දන්නවනම් විතරයි මහානි කෙලස් කපන්න පුළුවන්. මේ තරහ නැති කරන්න පුළුවන්. රාගේ ඉන්නකොට රාගේ බව දන්න මිනිහට විතරයි රාගේ කපන්න පුළුවන් වෙන්නේ. මෝහේ ඉන්නකොට මෝහේ බව දන්න කෙනාට විතරයි මෝහේ නැති කරන්න පුළුවන්. ඒ නිසා මෝහයට බය වෙලා මෝහේ දැනගැනීම වැරද්දක් කියලා හිතලා හංගලා මම නෑ මම මෝහේ නැති හොඳ කෙනෙක් වගේ මවාපාන එකෙන් දෙන්නම රැවටේ. ඒ නිසා ක්‍රෝධයක් හටගත්ත වෙලාවේදී ඒක මේ යකෙක් වගේ දත් විලිසගෙන කරකිලා රතු පාට ඇස් දෙකක් ඇතුව කළු පාට මයිල් ඇතුව හිටින්නේ නැහැ. අමනාපේ වශයෙන් පරිපණී හිටින්නේ. එන සද්දේට අමනාපය. ඌ තමයි යකා. ඒ අමනාපේ ආපොඬ ඒක ඉතින් අර ජම්මෙට පුරුද්දට එනවා. මට දැන් අමනාපයක් ආවා. මේ අමනාපේ බුදුචන්නාංශේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියනවා ඕලාරිකම් පටිච්ච සමුප්පන්න සංකතං. මේක මේ තිබෙන්නේ නැතුව මේ වහා ආපු එකක්. මම හිතිය අනබන්නේ. එතකොට මොකක්වත් තමනාපයක් නැහැ. දැන් මොන පිට ගියා? පිට ගියකට අමනාපයක් ආවා. ඒක ඕලාරිකයි බොහොම ප්‍රසිද්ධයි. ඒ කියන්නේ ප්‍රකටයි. අපි ඕලාරිකයි. පටිච්චසමුප්පන්න මේ රූපයක් දැකපු නිසා නැත්නම් හිතවිල්ලක් හිතපු නිසා හේතුඵලයක් සහිතවයි මේ යමනාපය. සංකතක සකස් කරන ලද්දා. ඉතින් අර අරමුණේම ඉන්නකොට මනාපේ නැහැ නේ අරමුණේ නේද සතුටක් වෙනවයි කියලා හිතමු. පිට ගිය ගමන් එන අමනාපය සාම්කතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියලා දකින්නකට බුදුජානක කියන්නේ යෝගාවචරයාගේ මානසිකත්වය කියන්නේ. මා යෝගාවචරය අමනාපේ නැති කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. අමනාපේ එනකොට ඒකට අවදි වෙනවා. දන්නව අරමුණේ ඉන්නකොට අමනාපේ නෑ වේදනාව හිතවිලක් අපස අමනාපේ ආව ඒ නිසා මම දැන් අමනාපේ දැකගෙන පශ්චාත්තාප නොවි ඉන්නවනම් ආනේකට කියනවා සති බලය කියලා අරමුණේ ඉඳගෙන අරමුණේ ඉන්න බව දන්නවනම් සතිය කියනවා. අරමුණෙන් පිට ගිහිල්ලා අමනාපය පහළ වෙලා අමනාපයට හිත පීඩා ගත්තේ නැතුව පශ්චාත්තාප නොවි තමන තමන් දේශ නොදී නුරුස්නා ගති පහල කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි මේ ලේස මාත්‍ර වශයෙන් තියෙන අபிසංගී කියලා කියන්නේ ගැටුම නැත කරනවා කියන. එතකොට මේ යෝගාවචර පුදුම ප්‍රමෝදයක් පුදුම ප්‍රීතියක් පහළ වෙනවා. දැන් මගේ හිතේ වැඩ කරන යාන්ත්‍රණය එතන එතන මම දකිනවා මේක බුදුහාමුදුරුවෝ දැකපු ක්‍රමයමයි. මේක මම මොග්ගල්ලාන ස්වාමීන් දැකපු ක්‍රමයමයි. ඕනම කෙනෙක් භාවනා කරලා ඉදිරියට යන්න නම් විමනාපේ යමනාපේ එනකොටම දැනගන්න ඕනේ මෙතන මේ කෝධ හේතු කියන නිසා අපි යමනාපේ කියන එක අරගන්නවා මේකට ලැබෙන ආනිසංසය තමයි ඒක දැනගත්ත ගම අද මම ප්‍රශ්න විචාරන වෙලාවේ මම පුළුවන් තරම් උත්සාහ කරා මේකට මේ සාකිකාරයක් අල්ලගෙන සාකච්ඡා කරලා ඒක දැනගත්තාම හිත ආපහු ගන්නවද හිත ආපහු එනවද කියලා සාකච්ඡා කරනවා. ඉතින් අපි වර්ෂගත වෙච්ච වහන්න හිත ආපහු එනවා කියන තැනට තමයි අපි ගියේ. ඒ එන්නේ මොකද? අමනාප නොවිච්ච නිසා. හිත පිට ගියයි කියලා අමනාප නොවුනොත් ඒ සතුට තුල හිත නැවත ආපහු ගෙදරට එනවා. ආන්නේ ගෙදර එනකොට ඒ මොග්ගලන් ශාංශ මේ සූත්‍රය අමාර වෙනකොට කියනවා යාට දැන් ඉස්සර නම් මට මේ අරමුණට මේ හිතවිල්ලක් ආපු නිසා මට ක්‍රෝධය පහළ වෙනවා නරක වචන කීවෙන්න යනවා හිත දැඩි වෙනවා දැන් ඒ වෙනුවට මම නරකේ ඉන්න බව ක්‍රෝධය ආපු බව අමනාපි බව දන්නකොට හිත පශ්චාත්තාව නොවීම හරහා එයාට ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒකට ලැබෙන ආනිසංස වශයෙන් හිත නැවතත් අරමුණට යනවා. ජේන්සා මෙතන මේ මහා මොග්ගලන් ශාසනය කතා කරන්නේ. සාරිපුත්‍ර සාන්දේ කතා කරලා තිනවා පමාදේ න කම්පතිති සති බල. පමාදේ කියලා කියන්නේ හිත වම දකුණ කියන සක්මණේ ඉන්න හිත අප්‍රමාදේ ඉන්න හිත හිතවිලකට කියලා පමාවට වැටිලා. දැන් යෝගාචර දන්නවා ඇවිදිනකොට මගේ හිත පවතින්නේ කාය ප්‍රසාදේ කාය විඥානේ පොළොවේ යටිපතුල කෙටෙන එකේ. ඔන්න ඉඳපු ගමන් හිත මනෝ විඥානෙට ගියා ධර්ම මාතෘකාව සාකච්ඡා කරනවා. දැන් ඔන්න එක පාරට කෝච්චි ට්‍රක් එක මාරුණා වගේ දැන් යාට පහුවෙලා හෝ ආසන්නේ තේරෙනවා. තේරිච්ච ගමන් මේ ට්‍රැක් එක මාරුනේ මගේ මනාපයට නෙවෙයිනේ මගේ චේතනාවට නෙවෙයිනේ මගේ සෑහසලා නෙවෙයිනේ මේක වෙච්ච දෙයක් නේ ඒක පටිච්චසමුප්පන්න දෙයක් නේ කෝලාරික දෙයක් නේ සංකත දෙයක් නේ ඒකට කේන්ති ගන්න නැතුව මේක චිත්ත නියාමයක් කියලා මම හිතවිල්ලක ඉන්නවා කියලා පමාදේ ඉන්නවයි කියලා නකම්පති කැළඹෙන්නේ නැත්තම් නොසැලෙනවා නම් ඒකට කියනවා සති බලය කියලා ඊට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේකේ තියෙන්නේ වෙනද මේකට කම්පා වුණා කලබල වුණා ඒ නිසා කොරොක්කච්චවත් අදා ගන්න බැරි වුණා. දැන් බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා මහා මොග්ගලන් සාස. කියලා දීලා තියෙනවා අපිට අවස්ථාව තියෙනවා. ඔන්න හිතවිලි තියෙනවා. හිතවිලි ඉන්න බව දන්නව නෑ කැළඹිලා නෑ. එතකොට හිත ඉබ්බීම අර තිබුණාට මොනට එනවා. ඒක දකින්නකොට තේනවා මේ ධර්මය එදා බුදුහාමුදුරන්ට බුදු වෙන්න ඉස්සලා දවසේ බොමඩ වර්ධි යම්මාකාර්ත ක්‍රියාත්මක වුණාද? අද නිසන්වනේ භාවනා කරනකොටත් ඒක බොහොම නොවුනට ජේතවනාරාමේ නැත්තම් බුද්ධ ගයාව නොවුනට ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ තාලෙටම. ධර්මයට කාලේ වෙනසක් නැහැ. ධර්මයට දේශ වෙනසක් නැහැ. ඒ සඳහා අපි දෝචස්ස කරන ධර්මයේ වෙනුවට සෝචස්ස කරන ධර්මයක් ඕනේ. හිත පිට යන එක උඹේ වැඩක් නෙමෙයි. ඒකට ඔබ කනකාට වෙන එක උඹේ දෙන මෝඩකම. උඹට දැනගන්න තියෙන්නේ මේ හිත පිට ගිය නිසා ඇති වෙන අම්මනාපය ඕලාරිකම් පරිසම්පන්න සංකත. අන්න ඒක උඹ ඒ මට්ටමට ගිහලා කියන්නේ පමාවට වැටෙනවා කියලා කම්පා නොවෙන ධර්මේ තපසක් තියෙනවනම් ධීරකමක් තියෙනවනම් වීරකමක් තියෙනවනම් උඹට ලැබෙන ආනිසංසය තමයි හිත කී කරුවාය අරමුණට එනවා. අනිදානමට ඒ ප්‍රීති ප්‍රමෝදයක් පහළ වෙනවා. තිගැස්ම වෙනුවට, අමනාප වෙනුවට, පශ්චාත්තාප වෙනුවට ඊට පස්සේ මෙන්න මේ ප්‍රීති ප්‍රමෝදයේ වැඩිවීම සඳහා බහුලීගත කිරීම සඳහා යම් ආකාරයකට හැසිරෙන්න ඕනද කියන එක මේක අත්දකම නැති කෙනාට වැඩිය අත්දකපු කෙනාට කියලා දෙන්න ලේසි. භාවනාවේදී කොතනකට හරි තේරුම් ගත්ත කෙනාට තේරෙනවා කෙනෙක් එක්ක ගැටෙනකොට භාවනා මධ්‍යස්ථානයේ පරියංගයේ සක්මණෙන් පිටේ ඉන්නකොට අමනාපකම් පහළ වෙනවා. එතකොට ඇත්තටම ඔය වගේ හිතවිල්ලක් වේදනාවක් සද්දා නෙවෙයි පුද්ගලයෙක් වෙන්න පුළුවන් සතෙක් වෙන්න පුළුවන් ගහක් කොලක් වෙන්න පුළුවන් එතකොටම මේ බාහිර අරමුණත් එක්ක ගනුදෙනුව පැත්තක දාලා දැන් මට කේන්ති ගිහිල්ලා තියෙන යමනාපයක් පහළ වෙලා තියෙන නුරුස්නා ගතියක් පහළ වෙලා තියෙන මේ වෙලාවේදී බොරදී මාළු බාණ්ඩ යන්න එපා මේ වෙලාවේදී මේ ඉරියව්ව මාරු වෙලා මූඩ් එක මාරු වෙලා එහෙම නැත්නම් සංදිස්ථානයක්. මෙන්න මේ සංදිස්ථානයේදී ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන ගැටුමක් ඇති වෙන්න නැති විදිහට අනතුරක් ඇති නොවන විදිහට මම දැන් මේ ඇතිවිච්ච අමනාපය දිහා බලන්න ඕන කියන එක හරියට හයිවේ එක යන කෙනෙක් එක්සිට් එකක් ගන්න වෙලාවදී පැත්තකට යන්න හදන වෙලාවේදී එයා දැනගන්න ඕන කෙලින් යන්න නම් සුඛානමේ අත තියාන හොයන්න පුළුවන් හරියට වේගය එකයි කෙලින් යනවා. නමුත් දැන් හරවන වෙලාවේදී එක්ක සිග්නල් දාන්න ඕන, ට්‍රැක් එකට දා ගන්න ඕන, හරියට එක්සිට් එක දැනගන්න. එතකොට එයා එතනදී මාර්ග නීති ගොඩාක් අනුගමනය කරනවා. ඒ මොකද ඉරියාපත සංධියක් ඇතන. මාර්ග සංධියක්. ඒ වගේ තමයි සක්මනේ ඉන්නකොට හිතවිල්ලක් එනවා. අපි ඔයie වැඩක් කරන කවුරු රැවිල අපිට අමනාප වෙන වචනයක් කතා කරනවා. එතනදී ඒ අමනාපය දැකලා දැන් මං ඉන්නේ අනතුරුදායක තැනක වචන කතා කරුවොත් අමනාපය ප්‍රසිද්ධ වෙනවා. ක්‍රියාවක් කරොත් තම නම් ප්‍රසිද්ධ වෙනවා මම slowly mindfully silently SMS නම් මෙතන පොඩ්ඩක් නැවතිලා වැඩ කරන්න. මම පුළුවන් තරම් සද්ද සටපටන ඉති කර ගන්න ඕනේ mindfully නැත්නම් සතියින් ඉන්න ඕනේ කියලා. එතනදී රතේ පාරෙන් පිටපයින් හදන රතයක් පාරෙන් පිට නොයම් පණින් නැති වෙන්න පාරෙම නතර කරගන්න ඒ රතාචාර්යවරයා අශ්වය ටික හසුරවගන්නේ කොහොමද? ඊයක පෙරණොත් හරි අමාරුයි. ආන්නේ වගේ මේ භ්‍රාන්ත වෙච්ච මගේ හිත කතා කරන්න දෙන්න එපා. ක්‍රියා කරන්න දෙන්න එපා. වුණොත් මේ ක්‍රෝධය සහ ක්‍රෝධ හේතු නිසා කටයුතු නැයි කියලා පිටපණින් නැති වෙන්න රකින්න මිනිසයාට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තිනවා තච්චේ උපද්දචි කෝදං රතං භන්තං වධාරේ සෝහං සාරතිං භූමි රශ්මිග්ගා හොයතරෝ ජනා මහන්නේ මේ පාරෙන් පිටපයින්ට හදන භ්‍රාන්ත රතයක්. පිටපයින් නැති වෙන්න නතර කරගන්න මිනිහට නම් මම කියනවා රතාචාර්ය කියලා. එහෙම නැතු ඒකෙදි කලබල වෙලා කොරස්කටේ වත්තක් දාගන්න බැරුව අසෝ ටිකක් අල්ල රතේ පෙරනොත් ඒක නිකන් තෝන් ලනු අල්ලන්න විතරක් දන්න අමනේ විතරයි. ඌට දෙන්නේ රතේ වැටෙන්නේ නැති වෙන පාවිච්චි කරන හැටි. ඒ නිසා මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ කියලා අපිට ඕනම කෙනෙක් ඇවිල්ලා අපිට කරදර කරන්න පුළුවන්. පරියංගේදී සද්දයක් ඇවිල්ලා හිතවිල්ලක් කරලා වේදනාවක් ඇවිල්ලා. සක්මනේදී ගුරුල්ලෙක් පනිනවා, හැමලෙක් පනිනවා, මලක් දකිනවා හිත පිට යනවා. ඉතින්දා ගෙවල් වලට ගියාට පස්සේ කොච්චර දෝ මේ නෑයෝ කියලා જાතියක් වෙන වැඩිම කොනහන එකනේ. අම්මෝ මන් දන්නේ මුන්දලාගේ තියෙන වටිනාකම වැඩිම කොනහනවා. ඉතින් කොනහනකොට උන්දලාට කොනහන්න පුළුවන්. මගේ වැඩේ තියෙන රතේ පිටපණින්ට දෙන්න රකින්න එකයි. ඒක නිසා පඬිතයයි කියලා කියන්නේ අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්ව. දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්ව. නිර්ලෝභී දාතා භයශෝක මුක්ති ප්‍රඥායේ තානි දස ලක්ෂණානි. ප්‍රඥාව තියෙන විණගේ පළවෙනි දේ තමයි ක්‍රෝධ කරන්නේ. අමනාපේ එනකොටම නුස්නගති එනකොටම දැන් විෂකෝර සර්පයාට අමනාපේ නුරුස්නේ ආපු ගමන් දඟලන්න යන්නේ නැහැ කිලෙනවානේ. පල්ලිපන්තිකට බයක් ඇතිවෙච්ච ගමන් නිස්සද්ද වෙනවනේ. මේ ජීමකුල වලට කරදරයක් වෙච්ච ගමන් ඇකිලෙනවනේ. ඌ දන්නවා ඊ ළඟට ආවොත් දෙනවා වැඩි. එච්චරයි. ගැරන්ඩියට ගලන්න බැලි ටිකක් බස් කාලා දුවනවා එහෙ පයින්නවා මෙහෙ පයින්නවා මොකද ඌට බඩු නෑ ඇති. යෝගාවචරය විසකෝර සත්‍යවා. අර මේ මේ දිවි මකුල ආවා. අලිපන්ති වගේ කවුරු හරි කුලප්පපු ගමන් එයා එහෙම ඉබ්බෙක් කට ඇතුලට ගන්නවා වගේ අඬු මුදේනන්සේ සඳහන් කර තුන ඔබ හැසිරියන් නිකන් දැක්කේ නැති විණියක් වගේ පොට්ටෙක් වගේ ඔබ හැසිරියන් ඇහෙන්නේ නැති විණියක් වගේ ඔබ හැසිරියන් යමක් කමක් කරගන්න බැරි කෙනෙක් වගේ ඔබ හැසිරියන් කොන්දේ අමාරු කෙනෙක් වගේ ඔබ හැසිරියන් මලබිනියක් වගේ මොකද දැන් රතේ පිටම ඉන්නේ හදන්නේ අනිත් පාතේ අනිත් තමන්ගේ අත්‍යත් පක්ෂයත් එක්ක කතාවක් නැහැ එහාට කරන්න පුළුවන් බෞසන එක විතරයි පැන්නොත් උඹයි ගෙවන්න ඕනේ. ආන්න එතනදී යම් කිසි කෙනෙකුට කවුරු ඇවිල්ලා කුප්පන වැඩක් කරා නොකිපි ඉන්නනම් පර්යංකේදී ආනාපාන සතිය ගිනියද්දී හදිසි අතුරු බාධාවක් එනකොට සද්දයක් වේදනාවක් හිතුලක් එනකොට මේකෙදි ද්වේෂයෙන් එක ඇති බලකන දෙයක් නෑ මේ මතුවෙච්ච ද්වේෂය බලන්න පුළුවන් නම් බලලා ඒක ක්‍රියාත්මක වෙන්න වීතික්‍රමණය වෙන්න උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් නම් ඒ පාඩම තමයි ඔය ජීඳා වැඩවලදී අපි යොදන්න වෙන්නේ. ඒක නිසා සීලේ ඊටාම සූක්ෂම කොටස සිද්ධ වෙන්නේ අන්නර වගේ අරමුණට බාධාවක් එනකොට. සක්මනට බාධාවක් කරන. මේ පාඩම දන්නේ නැත්නම් ඒක හරියට ලොකු වෙච්ච නැති කෙල්ලෙක් වගේ. සත්ත පහකට වැඩ නැහැ කෙල්ලෙක් ලොකුනාට පස්සේ තමයි ලිංගිකත්වය පහළ වෙන්නේ. කෙල්ලෙක් කියන්නේ ඇත්තට ලොකුනාට පස්සේ. ලිංගික පරිණතියක් නැති වුණා වගේ තමයි අපේ භාවනා කිසිම පරිණතියක් නැහැ මේ නිස්සද්දේ අරමුණේ ඉන්න තාකල් කිසිම වර්ධනයක් නැහැ වර්ධනයේ සිද්ධ වෙන බාධා වෙලා පිටපයින් හදනකොට පිටපණින් නැතුව නැත කරගත්තොත් පුදුම විචිත්‍රකමක් තියෙන භාවනාවක් පුදුමාකාර අභියෝගශීලීත්වයක් තියෙන පුදුමාකාර සෙල්ලක්කාරකමක් තියෙන අසීමිත ඥානයක් තියෙන ආයසීමාවක් නැහැ යාට යන්න පුළුවන් ප්‍රමාණය එන හැම බාධකෙදීම තමන්ගේ පීය ගා ගන්නවා වගේ ඒක සියුම් වෙන්න පටන් ගන්නවා. තීක්ෂණ වෙන්න පටන් ගන්නවා. ජීවුන වෙන්න පටන් අර ගන්නවා. එතකොට පේනවා බුදුහාමුදුර අපිට දීලා තියෙන පණිවිඩේ මැරිච් එකක් නෙවෙයි. සජීවී පණිවිඩයක්. අපි සජීවීව භාවනා කරන තාක්කල් ශාසනයටත් පනිනවා අපටත් පුදුම පණක් වෙන නිසා මේ රහස මේ රස මේ ඕජාව තියෙන විපස්සනාවේ විතරයි. දානේ නෑ, සීලේ නෑ, සමාධියේ නෑ. ඉතින් ඒ නිසා ඒක අවශ්‍යයි. ඒක ගියවිල තමයි මේක තේන්නේ. නමුත් මේකෙන් සල්ලම් ඕනේ නැත්නම් මෙතන වැඩි වියපත් උනේ නැත්නම් කිසියම් ධර්මෝජාවක් නැහැ. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩි අපිට ධර්මෝජා වෙනකොට අපි ගොඩක් වැඩ ඉවරයි. නමුත් ඒක සමාදන් වීම සඳහා Tamante ඒක සතුට පහළ වීම සඳහා එහෙම නැත්නම් Taman මෙතෙක් කරපු වැඩ පිළිබඳව සතුට වීම සඳහා සමාදම් වෙනවා. එළඹ වාසය කිරීම සඳහා ශිරු දිනාට දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා